අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ ධර්ම දේශනාව සඳහා ලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලෝම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ භස්සං කුස්ස සති මුත්තා පිය නිමිත්තං මනසි කරෝති සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති තස්ස වද්දන්ති වේදනානි කාරූප සම්භවා අභිජ්ජාච විහෙසාච චිත්තමසූපමඤ්ඤති එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාන උච්චති තී කන්පටිච්ච ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ලදලද අවස්ථාවේ මේ මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේ අතර ඇතිවිච්ච මේ දෙබසහරහා යෝගාචරය වශයෙන් අපට ගන්න තියෙන උපදේශ උකහා ගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ අනුව අපි සූත්‍රයේ පටන් ගන්න ස්වරූපයෙන් ඇහැට රූපයක් මත වෙනකොට රූපන් විශ්වාසති මුත්තා විනිමිත්තම් මනස කරොති කියන එක පටන් ගන්නගෙන ආයතනයක අජ්ජත්තික ආයතනයකට ඒ බාහිර ආරම්මණයක් ඇවිල්ලා වදිනකොට නැත්නම් ආපాతගත වෙනකොට නැත්නම් මුලිච්ච වෙනකොට ඒ අනුව සතිමත් යෝනිසමස්කාරයෙන් ගත කරනකොට කොහොමද සංසිද්ධිය නැත්නම් අසත්‍යමත් අයෝනිසමස්කාරයෙන් ගත කරනකොට කොහොමද සංසිද්ධිය කියලා ඒ දෙක වින් වින් වාසයෙන් පරිච්ඡේද වශයෙන් වෙන් කිරීම හරහා තමයි මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ගෙනහැර පාන්නේ. ඊට පස්සේ සද්දන් සුත්‍රා සති මුත්තා අපිට සෝතායතනිය අරගෙන ඒකට ආපාතගත වෙන ශබ්ද ඊට පස්සේ තියෙනවා ගානං ගායිत्वा රසං කුසිत्वा නාශයට ගඩක් දෙනිච්චාම දිවට රසක් දැනෙච්චාම අර යාන්ත්‍රණයම තමයි. නමුත් අර බණක ස්වරූපේ නැවත නැවත කියවනකොට නැවත නැවත ඇසට ඒක හමු වෙනකොට ඇහෙනකොට අපිට මේ ආයතනයක් ආයතනයක් වශයෙන් දැනගන්නකොට විස්තර විභාගي වැඩි වෙනවා. ඒක නිසා ආධුනිකට ලේසි. ඉතින් නමුත් අපි රූපයක් සද්දයක් කියන දේ වෙලා ගත්තට ගන්ධ රස දෙකට වෙලා ගන්න නැතුව අද පස්සම් පුස්ස සති මුත්‍රා කියලා කාය ඉන්ද්‍රිය නැත්නම් කාය ප්‍රසාදයට ස්පර්ශයක් මුලිචේන අවස්ථාවකටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අනුවයි ඒ අදාළ ගාතාව අද දවසේ මාතුකා වශයෙන් ඉදිරින් තියාගත්තේ පස්සම් පුස්ස සති මුත්‍රා ඒකත් තේරුම් ගැනීමේ පහසුවතකා මාළුපුත්තු ස්වාමීන් වහන්සේ යෝනිසමස්කාරය අයෝනිසමස්කාරය කියන දෙක නැත්නම් සතියෙන් යුක්තව ඉන්නකොටයි සතියෙන් නැතුව ඉන්නකොටයි කියන දෙක වෙන්කොට දැක්වීම යම් තාක් දුරට අපට අවබෝධයට පහසු වෙනවද ඒ නිසා දේශනාවේදී මමත් ඒ වගේ උපක්‍රමයක් කරා කායානපස්සනාමත සතිය පිහිටුවගෙන ඉන්නකොට ඒකට බාධාවක් වශයෙන් රූපයක් පේනවා නම් කොහොම හිතීද? ඒකට බාධාවක් වශයෙන් ශබ්දයක් ඇහෙනවා නම් කොහොම හිතීද? ඒකට බාධාවක් වශයෙන් ගඳක්, රසක් කියන විදිහට තමයි මේ දේතනාවලියේදී අපි පාදම සකස් කරලා ඒ අනුව බැලුවොත් පස්සම් පුස්ස මනෝ සති මුත්තා කියන එක අපට ගන්න වෙන්නේ අපි ආනාපාන සතිය කියලා ගත්තොත් නිදර්ශනයක් විදියට අපි නාසිකාග්‍රය මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙනකොට ශරීරයේ වෙන තැනකට ස්පර්ශයක් ලැබෙනවා. එතකොට අපිට පේන්නේ ඒ ලැබෙන ස්පර්ශය මේ කරගෙන ගියේ කලසට බාධාක්. නැත්නම් නාසිකාග්‍රය හෝ උඩුතලෙයි පවත්වගෙන ගියේ සතියට බාධා කරමින් වෙන තැනක කොකු බිඳුන. එහෙම නැත්නම් අතුරු එක්වා. එහෙම නැත්නම් මොකක් හරි ස්පර්ශයක් ලබනවා. මෙතන තියෙන්නේ හැබැයි මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ තියෙන්නේ හොඳ ස්පර්ශය. භස්සම් පුත්‍ර සති මුට්ට පියදි මිත්තක් මනසිකරෝති. අර ආස්වාස් ප්‍රස්වාසයේ වගේ උදාසීන මධ්‍යස්තරමක් නෙවෙයි අපට පහසක් සුව පහසක් හිතට වැටි අවස්ථාවක් මේ කතා කරන්න වෙන්නේ. ඒකටම කියන්න පුළුවන් ඕනම් අපි ඉඳගෙන ඉන්නකොට මොනක් හරි නපුරක් වේදනාවක් දැනෙනකොට අපි ඒ වෙනුවට හිතනවා ඒක නැතුව එතන තියෙන පහසුව කොහොමද කියලා හිතන එක මෙතෙන්දී අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් අපි වඩා සරල කිරීම සඳහා අපි අරගෙන යමු. ඒ ආනාපානි බලබලා ඉඳද්දී වෙන පහසක් සුව පහසක් අපිට ලැබෙනවා. ඒකට පස්සම් කියලා කියන්නේ ඒ පිටින් ඇවිල්ලා ආහස දැනීම සඳහා අදාළ වෙන පිටින් ඇවිල්ලා වදින ඒ දෙයට පස්සම් ඒ පුස්ස කියලා කියන්නේ ඒ සඳහා අපි ස්පර්ශ කරන්න හැටි. නමුත් සතියෙන් නෙමෙයි ඉන්නේ. එතකොට ඒ කෙනාට ඒ ඇතිවෙච්ච භාෂ පිළිබඳව අනිකොච්චර හොඳද පෙරකල බිනකට මට හම්බෙච්ච දෙයක් කියලා පිය නිමිත්තක් මනසිකරෝදී ලැබිච්ච දේ පිළිබඳව මනාව හිත පහළ වෙනවා. එහෙම නැත්නම් වේවා නැත්නම් සුඛ හිත පහළ වෙනවා. එතකොට කියනවා පිය නිමිත්ත. දැන් යාර ඇවිල්ලා වදින දේ යා ගන්න නිමිත්ත මෙන්න මේ විදිහට. සාරත් චිත්තෝ වේදේ කිය ඊට පස්සේ ඉතින් කල්පනාවට වඩනවා. හොඳ වෙලාවකට මට මෙන්න මෙහෙම දෙයක් දැන් සිද්ධ වෙලා තියෙනවා සිද්ධ වෙමින් තියෙනවා. ඒක මමම උපයාගත්ත දෙයක්. මගේම පෙරපිටට පහළ වෙච්ච දෙයක්. කියලා අර බැඳිච්ච හිතකින් රාග රක්ත හිතකින් අර වේදනාව විඳිනවා. සාරත් චිත්තෝ වේති තංච අජ්ජෝස චිත්තති මේක මගේ ස්පර්ශය. මේක මට විතරයි ලැබෙන්නේ අනික් අයට ලැබෙන්නේ මම හරියටින් වාසනාවන්තයි කියලා ලැබිච්ච ස්පර්ශයට ඇත්තටම ස්පර්ශයට වැඩිය ස්පර්ශයේ නිමිත්තට බැස ගන්න. ඒක මගේ කර ගන්න. ඒක අල්ල ගන්න. ඒකට කියනවා සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති. ඒකේ ඒක පළපදියක් කරනවා. මේක මට මේ වෙලාවේ ලැබිච්ච ලොකු ලාභයක් කියලා අර ලැබිච්ච ස්පර්ශය මත ඇතිවෙච්ච නිමිත්ත ප්‍රිය නිමිත්තක් වශයෙන් අරගෙන ඒකට බැසගෙන අන්තයක නිමග්න වෙලා ඒකට රිංගගෙන කියලා කියන්න පුළුවන්. ඒකට ගෙවැදිලා කියන්න පුළුවන්. අන්නේම ගෙවැදිලා ඒකේ ස්ථාවරය ලබන්න හදන. කියන්නේ මේක ස්ථිරව දිගට පවතිවා කියන චිත්තති කියලා කියන්නේ තිබේවා. දැන් මේ ආපු වේදනාව සුඛ වේදනාව එහෙම පවතිවා කියලා මේ <clears throat> පිටාවක් තියෙනවා. තස්ස වර්ධන්ති වේදනා ඉතින් කියනවා එයා කතන්දරේ පුතනවා. මේක දිගින් දිගටම දිගින් දිගට කොහොමද පාත්තන්නේ කියලා. තස්ස වර්ධන්ති අනේකාරූප සම්භාව. මේක වැඩි කරගන්නේ කොහොමද? මගේ දරුවට දෙන්නේ කොහොමද? අම්මට දෙන්නේ කොහොමද? අරයට දෙන්නේ කොහොමද? මෙයාට දෙන්නේ කොහොමද කියලා අර කාම තණ්හා වශයෙන් මෙතන මගේ ඉදිරි කොට සම්බන්ධ වෙලා ආපදී භව තණ්හා වශයෙන් අපේ අයට පවුලේ අයට දෙන්න ඉතින් කන්දන්දරේ කොට. ඉතින් එතකොට අර ඇතිවෙච්ච ස්පර්ශයේ මතින් මේ පුංචි නුගයටක් විතර ඇති පුංචි ස්පර්ශයක් ලැබෙයි. නමුත් නම් විශාල නුග ගහක් වෙලා තියෙනවා. මේ ඇති කරගත්ත මනෝ විකාරහරහා එහෙම නැත්නම් මේ බැස ගැනීම හරහා අනේකා රූප සම්භවා විවිධාකාරයෙන් කල්පනාව ගෙතෙන්න පටන් ගන්නවා. අභිජ්ජාච විහෙසාච ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අර ලැබිච්ච ප්‍රිය රූපයේ ස්ථිර භාවය වෙනුවට ඒක වෙනස් වෙනකොටම තියෙනකොට නම් දැඩි රෝගයක් පහළ වෙනවා. මට අස්පනා පිට සුඛ වේදනාවක් ලැබෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් නැති වෙන පැත්තට ගියොත් වෙනස් වෙන පැත්තට ගියොත් විහෙසක් ඇති වෙනවා. ආ දැන් මේක නැති වුණා කියලා අභිජ්ජාව මනාප වේලාව තියෙනකොට එහෙම නැත්නම් ඒක වෙනස් මනාප දේ නම් වෙනස් වෙනකොට විශේෂ ඇති වෙනවා. ඒකෙම අනිත් පැත්ත තියෙනවා නපුරු වේදනාවක් නම් ඒ වේදනාව තියෙනකම් වෙහෙසයි. ඒ වේදනාව පොඩ්ඩක් හැලහැප්පෙනකොට ඒකට මනාප පහළ ඒ වෙනස් වීම හොඳයි කියලා. ඉතින් මනාප වේදනාව අමනාප වේදනාව කියලා එක දෙකක් ඇත්තේ නැහැ. කොයි එක ආවත් ඒකේ මනාප වේදනාවක් නම් ඉවර වෙන්නේ අමනාපේ අමනාප විතරක් නෑ ඉවර වෙන්නේ මනාවයි. ඒ නිසා ඒ අපි අපි උඩු හිතින් මනාප වේදනාව සඳහාම රණ්ඩු සරුවල් කරාට වේදනාවල එහෙම මයින් කිරියක් නෑ. කොයි වේදනාවෙත් ආපු ස්වරූපෙ නෙමෙයි කියන්නේ. ආපු එක මනාප වේදනාවේ නානම් මුණත වටිනාකම මනාප වශයෙන් ආවන ඒක නැති වී යාම අනිවාර්යම අමනාපයක්. අමනාප වේදනාවක් ආවනම් එනකොටම අමනාප වුණාට ඒක නැති වීම මනාපයක්. ඒ නිසා අභිච්ඡා විහෙසා කියන දෙක කියන්නේ දැඩි ලෝභයත හෝ ඒ පිළිබඳව ඒක ඇතිවීම නිසා ඇති වෙන වෙහෙස කොයි වේදනාවෙත් ඉස්සර පස්සර වෙලා තියෙනවා. කොයි එක ඉස්සර වෙනවද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙකම හිටිනවා අවිජ්ජාච විරසාච චිත්තමසූපහඤ්ඤති ඉතින් ඊට පස්සේ හිත හරි හිංසාවකටපත් වෙනවා හිත පෙලෙන්න පටන් ගන්නවා අර මිහිරි වේදනාවක් නම් නැතිවීමේ දුකට එහෙම නැත්නම් අර අමිහිරි වේදනාවක් නම් පැමිණීමේදී ඇතිවෙන විහෙසාව නිසා හඤ්ඤණය කියලා කියන්නේ හිංසාවටපත් වෙනවා තැලීමටපත් වෙනවා තැවීමටපත් වෙනවා චිත්ත මර්චෝපහංසේ දහඤ්ඤති ඒවම් ආචිනතෝ දුක්ඛං එයා ඊට පස්සේ මේ නිසා මේ පිටින් ආවර පුංචි ස්පර්ශ නිසා ඒ නිමිත්ත මතින් හදාගත්ත මේ කතන්දරයේ ගෙතින්ද ගෙතින්ද හැම චිත්තක්ෂණයකම එක්කමනාපෙක්වමනාපේ කියන නූපන්න කුසල රාශියක් උපදෙමින් රැස්වීමක් ඉන්න පටන් ගන්නවා එකතු වීමක් ගොනු වීමක් ඒ ගොනු වීම තම සංස්කාර කියලා කියන සංස්කාර වල එක අර්ථ ඡායාවක් තමයි රස කරනවා කියන්නේ. සංසාරේ පුරාට අපි ගන්නේ රස කරනවා. මොනක්වත් අතහැරිච්ච ගමන් අපිට හරි දුකයි. ඒක නිසා ගොඩක් රස කරපේන පොහසත් කියලා හිතනවා. ටිකක් රස කරපේන දුප්පත් කියනවා. එහෙම තමයි සමාජ මට්ටම් හැදලා තියෙන්නේ. ඉතින් ඒකට උපහාසයක් කරනවා සංස්කෘත ශෝක කාර්යය. යම් කිසි කෙනෙක් රස කරනවා රස කරනවා රස කරනවා රස කරනවා ඉතින් එයා පාවිච්චි කරන්නේ නැතුව මේ දරුවන් සඳහා කියලා හිතලා හෝ අනාගතය ගැන හිතලා හෝ රැස් කරනවා. ඉතින් ඒ රැස් කරන කෙනා යටි හිතින් කොහොමදක් දන්නවා මරණ වෙලාවේ මේක නන්නාඳුන කෙනෙක් අතරපත් වෙනවායි කියලා. ඒකීටි මේ මරණ වේලාවේදී කිසිම විනිශ්චය කරගන්න බැරුව මේක නන්නාඳුන කෙනෙක් පාටපත් වෙන බව දැනගනත් මේ රැස්කනට රැස් කරන මිනිස්යා විතර දානපතියෙක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ඉන්නකම් පින්දහම් කරලා දඬු පින්ද දීලා එකතු කරනවා ඒක මහා මසුරෙක් කියලා කියනවා. ඌ වස්තු රැස් කරනවා කියන වස්තුන් අඩුවන ගුතලෙවත් රැස් කරන නිසා ඌ මසුරෙක්. ඌ ඌ හොඳයි කියන්නේ අච්චරම ඔක්කොම අනුන්ට දෙන්න බව දැනගෙන තවත් නොකන විදිහට කරන මිනිස්යා විතර දානපතියෙක් ලෝකයේ ඇත්තේ නැහැ කියලා. ඒක තමයි මේ මොඩර්න් කතාවක් තියෙනවා අලුත් කතාවක්. මහත්ය ඉන්නකම් ඩ්‍රයිවර් කෙනෙක් වැඩ ගන්නවලු පරයන් ඉන්නවා. වැඩ හැරගෙන හැරගෙන ඉන්න විශාල බිලියන ගණන් සල්ලි ඉතුරු කරා. ඒක සුපර් ලෙවල් ජොයින්ට් account එක දැම්මලු නොනත් එක්ක. දාලා මරුණාට පස්සේ නෝන බැන්දලු ඩ්‍රයිවර්. කල්ලිදල වැඩේ තිබිලා තියෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් කිව්වලු මට පෑහෙන මහන්සි වුණ මං හිතුවා මටම තමයි හම්බ කරන්නේ කියලා. කවුරක්වත්ව හිතන්නේ හම්බ කරනකොට මේ ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරන හම්බ කරනවා කියලා කියන්නේ නමුත් ඩ්‍රයිවර් දැයට බුදියන්නේ නෝනත් එක්ක. මහත්යයක දන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙති අපි මේ රැස් කරන දේවල් වලට බුදුහාමුදුරුවෝ කියන්නේ අප්‍රිය දායාද කියලා. Tamanට කැමැති කෙනාට දී ගන්න හම්බ වෙන්නේ. ඉන්නකන් දුන්නොත් නම් කැමැති කෙනාට දෙන්න පුළුවන්. මරණයේදී දෙන්න වෙන්නේ ප්‍රිය දායාදයක් කිසිම කෙනෙක් Taman හම්බ කරලා දුන්න වස්තුව එයාට ඕන විදිහට දෙවෙනි પરම්පරාව පාවිච්චි කරන්නේ. දෙවෙනි પરම්පරාව අනිවාර්යයෙන්ම එක්ක අයහලේ යනවා. වක්‍ර වෙනසක් ඇති කරනවා. අන්න ඒ වගේ මේ වෙහෙස හිතට ඇති වෙන වෙහෙස දිහා බලනකොට අපි මේ දිගටම කරන්නේ පල්ල නැති මල්ලකට පුරවනවා වගේ. අදිනසි මල්ලකට ඔය පුරවන බලන්නේ එකතුවකුත් නැහැ. දිගටම යනවා. ඉතින් ඒකෙදී මේ කය සම්බන්ධ කරගෙන මේ අපි ඇති කරන දේ මේ විදිහට තමයි මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් යම් විදියකට ස්පර්ශයක් ලැබලා සත්‍යමත් වෙනවා. ඒ කියන්නේ අපි අර කලින් කතා කරගත්ත විදිහට නසෝ රජ්‍යතු රූපේතු රූප රූපං දිස්වා බතිස්සතු නසෝ රජ්‍යති පස්සේසු පස්සං පස්සිत्वा පුසිत्वा සතිමතු පුස් පතිස්සතු යම් කිසි කෙනෙක් දන්නවනම් මේ විනෝඩ කළ හැක්කක් තියෙනවා ඒ මොකද්ද ස්පර්ශයක් එනකොටම ඒ ස්පර්ශ නිමිති ගන්නෙත් නැහැ ව්‍යංජන අනුව්‍යංජන ගන්නෙත් නැහැ Taman දන්නවා මට සතිය පිහිටවීම සඳහා මේක දැන් මාව හලහප්පනොයි මම දැන් මම සත්‍ය උදාහරණයක් වශයෙන් ගමු අපි ලක්කේ පිටලා තියෙන ඉඳගෙන ඉන්න කයේ නැත්නම් ආනපාන. එතකොට වෙන තැනක මතුවෙන සුඛ වේදනාවක් කරගමු. ආපු ගමන් අර සුඛ වේදනාව නිසා මේ සත්‍ය කැරෙනවා. මේ බව දන්න කෙනා මේක ලෑස්තිලා යන කෙනා ඒකාකාර අරමුණක නැත්නම් ආනාපානෙ වගේ සතිය පිනනට උගා කමාරුයි ඒක කැඩෙන්න වෙන තැනකින් සුඛ වේදනාවක් එනකොට ඒ නිසා මම මුක්ත සතියේ ඉඳලා එමෙතන සත්‍ය හොඳට විවිධාංගීකරණය කරලා නැත්නම් ප්‍රතිසත්‍යක් විදියට ස්ථාවර සත්‍ය කරන මේ මං බලබලා ඉන්න තැනින් වෙන තැනකට හිත ගියත් මම ඒක අරමුණක් කරගන්නවා ඒක බාධාවක් කරගන්නේ ඒ නිසා වෙනදෙනක ස්පර්ශයක් ආවත් මම ඒක සත්‍යමත් කරනවා කියලා ඒ ආපු අතිරේක ස්පර්ශය බාධාවක් හිරියලයක් කරදරයක් කරගන්න වෙනුවට මගේ නාසිකාග්‍රේ තිබුණ හිත එතෙන්න කියන බව හැබෑව. මට දැන් එතන සතිය පිටවන්න බැරිද? නැත්නම් එතන සතිය කිය බව දැනගෙන මට ආයෙත් නාසිකාට ගන්න බැරි. ඔය දෙකම ඇත්ත වශයෙන් බැලුවොත් එකයි. සතිය පැත්තෙන් බැලුවොත් අන්නේ විදියට සතිය නැතුව කරන කෙනාට සාපේක්ෂව මේ සතිය ඇතුව කරන එක කරන්න පටන් අරගත්තොත් ඒ ඒ බාහිරින් පැමිණෙන අරමුණු අයෝනිසමනස්කාරය හිතිය සතිය කරනවා කියලා වස්චත්තාප වෙලා චෝදනා කරවට සත්‍ය පිළිබඳ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන කෙනා සත්‍ය විවිධ අංගීකරණය කරන බලාපොරොත්තු වෙච්ච කෙනා බලනවා මේ ඉඳගෙන ඉන්නකොට මම සත්‍ය පවත්න්නේ හරිනම් සත්‍ය පවත්න්නේ මේ අරමුණේ තමයි ආනපානේ තමයි එතන නාසිකාග්‍රේ තමයි එතන උඩුතලේ තමයි නමුත් දැන් මේ වෙනුවට ගුරුසු එකක් ආව ප්‍රකට වෙන තැනක වේදනාවක් ආව හිත ගැළඹුණාට පුළුවන් තරම් ඉක්මනින් අතන සතිය පිහිටවන්න පුළුවන් නම් අසත්‍යමත් නැතුව විරත් චිත්තෝ වේදිති ආපු එක පිළිබඳව යා සාරස්ත හිතකින් ගන්නෑ එයා දන්නවා මංගේ පාරට ආපු අතිරේක ආරවුලක් මේ ඇවිල්ලා තියෙන්නේ නමුත් මම ඒකත් අරමුණට පිටව ගන්නවා කියලා විරත් චිත්තෝ වේදී තංච නාජෝසතිත ඒකට ආඩම්බර වෙන්නේ අර ඉස්සල් එක්කනා වගේ මෙතෙන් ගියේ හිත වෙන්තරට ගිය ගමන් ඒක සැප වේදනාවක් නම් ඒක පිළිපදව මත් වෙලා ඒක දිගේ හීනමවන්න යන්නේ. කතන්දර ගොතන් යන්නේ. එයා දන්නවා මම යන්න ඕනේ මේ පාරේ. ඒකකට මට ඊට වැඩි ප්‍රකට අරමුණක් වතින් හෝ නරකින් මතුණා. මම දැන් ඉන්නේ ප්‍රකට අරමුණක්. එන්ටයි ප්‍රකට ආරමුණ අතිරේක අමුත්‍යක් විදියට ගන්නවා මිසක් ප්‍රධාන අමුත්ත විදියට ගන්නෑ. ඒක තමයි එතන සතිය සඳහා අපි කරන්න තියෙන අනුග්‍රහය. එහෙම නැත්නම් පහසුකම් සලසලා දෙනවයි කියලා කියන්නේ. ඒකෙදී ඒ වගේ සංසිද්ධියක් විතර කරන්න ඒ බුදුම පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි අපේ ගෙදර සාදයක් පවත්වමු. මොකරි සංഭാෂණය ඒ සම්භාෂණ පවත්වනකොට අපි අපේ පවුලයට ඔක්කොටම අපි ආර්දන පත්‍රය වනෝ අසවල් දාසු අසවල් නැටෙන්නේ කියලා. ඉතින් අපි ඒක සඳහා පැයකමාරක දෙකක කාලයක් වෙන් කරුවට සාදේ සඳහා ඒකෙන් විනාඩි 5කට 10කට විතර ප්‍රධාන අමුත්ත කැදෙනවා. මේ ප්‍රධාන අමුත්ත එන්නේ කවුද කියන එක ආර්දන පත්‍රය ලියලා තියෙනවා. ඒක තියෙන අසවල් වෙලාවට කියලා තියෙනවා. ඒකට සාමාන්‍ය 아무ත් ඔක්කොම දන්නවා. අසවල් වෙලාවට ප්‍රධාන 아무ත් එනවා. එතකොට මේ ගේමියා ප්‍රධාන 아무ත් එන වෙලාවේදී තමන්ගේ සාමාන්‍ය 아무ත් ගෙදර ඉඳදියා ගෙදරින් පිට වෙලා ගේට්ටු ළඟට යනවා. එතනදී තමයි ප්‍රධාන 아무ත් බුලත් තත්තිලා පිළිගන්නේ. පිළිගන්න ගෙට අඬ ගන්න ඇවිල්ලා කෑම මේ විවෘත කරලා එයා ඉන්නකම් එයාගේ චපදුක් බලලා උපස්ථාන කර කර හිටියට අනික් කමුත්තු මට නොසලකයි කියලා තරහ වෙන්නේ නැහැ කියන ඒ වෙලාවේ. මොකද ඩෙන්ටිටි අර්ධන පත්‍රයන් කියනවා ආවල් ප්‍රධාන අමුත්තයි කියලා. ඉතින් මේ බව දන්නේ නැතුව ගෙහිමියා ඔක්කොම අමුත් වලින් ආය ප්‍රධාන අමුත්තට විශේෂ සලකන්න ඕනේ නැහැ කියලා ප්‍රධාන අමුත්ත අවතක්සේරු කෙරුවොත් ප්‍රධාන අමුත්ත කියන්නේ වැදගත්. ඉක්නරක් වුණොත් වාසියට වැඩිය වාසිය වැඩි. ඒක නිසා ගෙහිමියා දැනගන්න ඕනේ මම සලකන්න ඕන ප්‍රධාන අමුත්තට. එයා ගියාට පස්සේ අනික් අයට කතා කරන්න කමක් නැහැ. ඉතින් එන්නේ වගේ මේ මූල කර්මස්ථානයේ තියේදී වෙන කවුරු ආවත් මේ ප්‍රධානමුත්ත ඉන්නකොට එන කවුරු ආවත් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න වෙලාවක් නැහැ. මොකද එයා ඉන්න ප්‍රධානමුත්තත් එක්ක. අන්නේ වගේ යෝගාවචරය දන්නවනම් මේ Taman හිත පවත්තන්න ඕනේ මෙතන. ඒකට වෙන තැනක වේදනාවක් ආවේ කොහොමද වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රධාන දැන දෙන්නේ නැහැ. සාරත් චිත්තුනේ. ඒකට බැසගන්නෙත් නෑ. ඒකට ඒ වෙලාවේ හිත කරදර ගන්නෙත් නෑ. අර ප්‍රධාන උත්තර සලකනවා වගේ තමයි මෙතෙක්කල් භාවනා වැඩිවීමට උදව් වුණා වුණු ඒ මූල කර්මස්ථානයේ අත නෑර නැත්නම් ඒත් එක්ක සම්බන්ධතාවය පවත්වමින් මේකට මොනවා කරුවත් කමක් නෑ ඒකට ඒක කියනවා සාරත් හිතකින් නෙමෙයි බලන්නේ ඒකට බැස ගන්න යන්නෙත් නෑ සාරත් චිත්තෝ වේදිති මෙතන තියෙන විරත් චිත්තෝ වේදී තංච නාජ්ජෝස තිත්තති අතිරේක අමුත්තන්ට සාමාන්‍ය අමුත්තන්ට සැලකිල්ලට වඩා මෙතන අතිරේක අමුත්තන්ට මේ ප්‍රධාන අමුත්තට සැලකිල්ලක් තියෙනවා. අන්න ඒ දේ ගෙහිමියා දැනගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ උත්සව ස්වභාවයේ අවුලක් ඇති වෙනවා. එන මිනිස්සුයි අමුත්තයි ගෙදි ගෙහිමියා ඔක්කොම අවුල් වෙනවා. ඒතර භාවනා කරන එකනට ඒ යනවා බලනවා ප්‍රධාන අමුත්තෙක් කියන්නේ. භාවනා නොකරන එකනට එහෙම එකක් නැහැ. එනේන එකන පිටිපස්සේ දුවනවා. ඉතින් එතකොට தත්ත්වයට වැඩිය වෙනස් කලින්ම නිමිති කරලා ධර්මණක් තියෙනවා ඒකලද සත් වඩලා සත්‍යයක් තියෙනවා කොයි එකාවත් තමයි ඒ කරගෙන ගිය යන සතියේ මූල කර්මස්ථානේ රකින්න ඕනේ. එහෙම රකින්නකොට පිටින් එන එකනට එච්චර ලොකු සැලකිල්ලක් සලකන්නේ නැහැ. ඒ නිසා දකින් දකින් අරමුණ නැත්නම් ගැටෙන ගැටෙන ස්පර්ශය ඒ යෝගාවචරයට අවසීත මුත්‍තික් වෙනවා. ප්‍රධාන අමුත්ත වෙන්නේ. ඒක යා ඒතික් කරගෙන ගිය හික්මීමේ ඒතික් කරගෙන ගිය සංයමයේ ප්‍රතිඵලයක්. එයා දන්නවා මම මේ මූල කර්මස්ථානයේත් එක්ක ඉන්න තාක්කල් ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්න තාක්කල් අලුතෙන් අකුසල් රැස් වෙන්නේ නැහැ. අර එකට ගිය ගමන් අකුසල් රැස් වෙන්නේ ඉති නිසා මේකේ ඉන්නවා. එතකොට ඒ වෙලාවේදී ප්‍රධානමත්තත් එක්ක ඉන්නේ අතිරේක අමුත්තකුත් එනවා. එතකොට මේ මේ ඒ යෝගා ඒ අපි කියමු ගෙහිමියයි පැත්තෙන් ගත්තොත් එහෙම ස්පර්ශිකුත් ලබලා තියෙනවා. ඒ ස්පර්ශය මනාපමන බව දන්නවා. දැනගත්තට සතිය කරන්නේ ආපු පිටින් ආපු දේ සතිය කඩා ගැනීමට හේතු වෙන්නේ ආ ගන්න මම තාමත් මූල කර්මත්තානේ බැසගෙන ඉන්න මූල කර්මත්තට සම්බන්ධය කියන. එතකොට මෙතන වේදනාවක් අවබෝධ කරනවා. මේ වේදනාව මනාපමනාපවත් දන්නවා. එතකොට සේවතෝ චා විපස්සම් සේවතෝ චා වේදන මනාපමනාප වේදනාවවත් වෙන තැනක බව දැනගත්තත් නාසිකාග්‍රේ නෙමෙයි කියලා ඒ තොරතුරු කවදාකවත් ඒ යෝගචා යෝගාචරයේ සතිය කළස කරන්නේ. හොඳට කරලා බලන්න. Taman දන්නවනේ මෙතන ඉන්න ඕනේ කියලා. එතකොට වෙන තැනකට අපි අවධානය යොදලා යයි. ඒ අමුත්තගේ ස්වභාවය හැටියට. එතකොට සතිය මෙතනින් එහාට කඩලා ගියොත් ඒක මේකේ මනාපමන බව දැනගත්තත් සතිය අරසාව තියෙනවා. එයාට ඒක බාධා නොකරගෙන පොඩි හැලහැප්පීමක් නම් වෙනවා. අපෝ ඉන්න පුළුවන් මුල් කරපත්තා. අන්න එහෙම එන එකට කියන ඒ වංශෝ චරති සතෝ. එයා සතිය දැන් වඩන්නේ අරමුණු මාරු වෙද්දී අරමුණු අතරමැද සංදිස්ථානයි. අධිත ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට ඉරියාගත සංදිස්ථානය පිළිබඳව හොඳ සැලකිල්ලෙන් වාහනයක් හරවනකොට හන්දියේදී හොඳ සැලකිල්ලෙන් වාහනේ හරවන කෙනෙක්. රිලේ රේස් එකක් දුවනකොට එහෙම නැත්නම් කඩ දිවි දුවනකොට ගෙනාවු බැටන් එක අනිත් එක්කන අතර දෙන වෙලාවේදී වට ගන්න නැතුව කරනවා. ඒතකොට ලීඩ් එකට මොකුත් වෙන්නේ නැහැ. ඊගාට කරන්න අරගෙන යන්න පුළුවන්. එතන වැටුනොත් තමයි ඉරියාපත මාර්වීම හරහා අරමුණු මාර්වීම හරහා සතිය අවචාට ලක් වෙන්නේ. මෙතන අවචාට ලක් වෙන්න දෙයක් කරගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචර තේරෙනවා සතිය කියනකොට ආරම්භයේදී නම් එකම අරමුණක එකම ඉරියව්වක දිගට පවත්වා පහුවෙනකොට පහුවෙනකොට ඉරියව්ව වෙනස් වුණත් Taman ඒ ගත්ත අරමුණ තිබුණත් නැතත් සත්‍ය පාත්තන්න පුළුවන්. අනිත් වගේ උන්ට දන්න කියන අරමුණ කර දන්න කියන ඉරියව්වක පහසු ඉරියව්වක ඉඳලා සතිය වඩා ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ සතිය පట్టල කරගත්තට පස්සේ එතන මේ සතිය යාලු කරගත්තට පස්සේ අතවන්න පුළුවන් ඒ තියාගත් අරමුණ මාරු වුණාට අර ආධුනික හිතන තරම් කලබගෑනියක් ඇති කරන්නේ කොයි වෙලාවක හරි කියමු පිටින් අරමුණක් ආව නෙමෙයි තිබුණ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියයි කියලා. ඒත් මොකුත් වෙන්නේ නැහැ. එතකොට යාට තේරෙනවා මේ අරමුණක් අවශ්‍ය කරන්නේ ඉරියව්වේ නොසැලෙන බවක් නැත්නම් ඒකාකාරීකමක් අවශ්‍ය කරන්නේ ආධුනික යෝගාවචරයට නැත්නම් සතිය හැදෙන වැඩෙන වෙලාව. ඒ කියන්නේ බබා නැගිටිනකම් ඒ බබාට අත්තට කහන්න වෙනවා. ඒක එළියට තමයි නැගිටින්නේ. නමුත් නැගිටතර පස්සේ අත්තට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සෙල්ලක්කාරකම යෝගාවචරයට ලැබෙන්නේ කරගෙන යන වැඩේට බාධාවක් පැමිණීම හරහා තමයි. මෙන්න මේ විදිහට පැමිණෙන පැමිණෙන බාධාව මල් මාලයකට මලක් කමුනන්නා වගේ එනේන මල අර වැලටම අමුණගෙන අමුණගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අරමුණු මාරු වුණත් වෙන කාය සම්බන්ධ මොනවා දෙයක් වුණත් එයාගේ අර එකලස් බව එහෙම නැත්නම් සංකර නොවි අපිට එක පාරම යන්න වගේ කියන ගතිය හමනි නොවි තියනවා මේකට කියන කාය විවේකයේ කිය. අරමුණ ගොඩක් තියෙනවා. කොයි අරමුණ ආවත් එයා මල් මාලට මලක් කමුණ ගන්නවා වගේ එන අරමුණ ගන්නවා මිසක කරදරයකට ගන්නෑ. මේකට අපි කාය විවේකයේ කියනවා මේක තමයි එක විදිහකට කියනවා නම් ඒ මහලොක පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමරන්ට කියනවා ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මට ධර්මයක් දේශනා කරන්න. ඒ දේශනා කරනකොට මට ධර්මය හරහා ඒකෝ වූපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරිය. මට මගේ හිතේ ඒකෝ හරියට තනියම මම කැලේක ඉන්න වගේ මට ඉන්න පුළුවන් තත්ත්වයක් එන්නවා. ඌපකට්ටෝ මම ගණ්‍යා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳී හිටියත් මේ භාවනා මේ උභාන්තිගේ බණ ඇහුවට පස්සේ උභාන්තේ කමටහන් ලැබුණාට පස්සේ මට හරියට තනි අලියෙක් වාගේ කඟ වේනගේ තනියගක් වගේ කොච්චර සෙනඟ වේ කලබගැනි කරා මගේ සත්‍ය කැඩෙන්නේ නැතුව පවත් ගන්න පුළුවන් ඕපකට්ට භාවයක් මට දෙන විදියට බණක් කියන්නේ අපමණ මං එන්න ඕනම කරදරයක් ආවත් ඒ කරදරේ ඇවිල්ලා කරදර කරන්න ඉස්සර වෙලා ඒ කරදරේ එන හැටි දකින්න තරම් අප්‍රමාදී වෙන බණක් කියන්නේ ආතාපි එnde ende ende ende නෝපන්න කුසල නොයිපත වීම සඳහා කුසලයක් කුසල ඡන්දයක් ඇති වෙන බණක් කියන්නේ චන්දං ජනිත වායමති මට වැයයක් කරන්න ඕනේ මේක අතහැරලා බෑ මේ හැම කරදරයක්ම මම සතිය වර්ධනයේට සතිය පොහොරක් කරගන්න ඕනේ සතියට ආහාරයක් කරගන්න ඕනේ කියපරක් කියන්නේ චන්දං ජනිත වාන්ති වීර්යං ආරබති මතර මයිලඟ නැති මෙතෙක් නොතිබිච්ච වීර්යයක් පත්තු කරගන්න විදිය අවුල ගන්න විදිය බණක් කියන්නේ චිත්තම් පග්ගන්නාදී මට මේක පස්සේ මම හොඳටම වයසයි. මට මේ නෑ බෑ කියන එක නැතුව දැඩිසේ හිත පවත්න්න පුළුවන් විදිහක් කියන්නේ. චිත්තම් පග්ගන්නාදී පදහති ප්‍රධාන වීර්යකින් නම් මම මෙදකල් කයට මොනවා පොඩි සද්දයක් ආවත් එහෙම නැත්නම් කයේ කූඹියක් නැලිනා වගේ දැනුණත් වතුර බින්දුවකට වගේ දැනුණත් ඉදිකට දුවනා දැනුණත් උණුසුම් සිතිල් බුබුලු නගිනා දැක්කත් මම මේක කර බය වුණා. මම හිතුවේ මේ භාවනා කැඩලා, අතිය කැඩලා, එහෙනම් ඇත්තටම වහිනවයි කියලා. බලනකොට හුඟක් වෙලාට ඒවා මානසික කරගත්ත දේවල්. අන්න ඒවා දැක්කට මට එකලස නොකැඩෙන විදිහේ මට කාය වේගය ලැබෙන විදිහේ බණක් කියන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් මේකෙන් පේනවා මේ මානවක පුත්‍ර ස්වාමීන් වහන්සේ ඔච්චර මෝරච්ච හිතකින් නැත්නම් බුදුහාමුදුරන්ට දෙන්නේ 아무තු අභියෝගයක්. මේ බණ අහලා නිකන් ෂෝක් ඔපෙරා එකක් බලන ඉන්න වගේ කට ඇරගෙන බණ අහන්න එකක් බෑ මෙතන. උභාන්තේ කියන්න ඕන ක්‍රමයක් මයිලඟ නොතිබිච්ච සත්‍තා විරිය සත්‍ය සමාධිපත්ත නැගිටින එක. එතකොට මට මේ මහා තෙරකක් මැද හිටියත් මම මහතංගනම් තනි හස්ති රාජ්‍යය වගේ මගේ විවේකේ මට තියෙනවා. කොච්චර සෙනගත් එක්ක හිටියත් කොච්චර කුලයායක කුලයාකලේ ගැලප ගැලපිලා හිටියත් මම මගේ එකලස තියාගෙන මගේ උදේ කලාව තියාගෙන එහෙම නැත්නම් මගේ විවේකේ තියාගෙන කාටවත් බෑ මගේ විවේකේ කඩන්න අනිත්‍යකල් හිතුවේ මේ කහිනකොට කැරෙනවා වහිනකොට කැරෙනවා මැස්සට කැරෙනවා කැස්සට කැරෙනවා කිය. මට දෙන්න බණක් මට දෙන්න කමටහනක් මට දෙන්න ධෛර්යයක්. ඒක තේරම පුංචි වෙන බලවත් සතියක්. නැත්නම් සතිය ඉදිරි පිටේම පුංචි වෙන විදිහේ බණක් කියන්නේ කියලා. ඉතින් එතකොට මේ කයර දැනෙන මේ වේදනාව පිළිබඳව මේ පහඩම ගත්තොත් කයර දැනෙන වේදනාව පිළිපද ලෑස්තියකින් සූදානම් ශරීරයකින් අපි භාවනාවට බහිනවනම් අපි ඉස්සල්ලාම කරන්නේ වේදනාව ඉන්නේ ඉස්සර වෙලා එනතම් බරපතල වේදනාවක් එන්නේ ඉස්සලා පුළුවන් තරම් කය පුළුවන් තරම් මේ කාය ප්‍රසාදය මේ මධ්‍යස්ථ අරමුණකින් මේ ඉඳගෙන ඉන්න බව දන්න කමින් නැත්නම් ආනපානි නැත්නම් පිම්බි මැක්ලිමින් සතිය යන්තම් අර සත්‍ය මාත්‍රාව ඇති කරගන්න. ඇති කරන එක එයාට තනියම නැගිටලා ඉන්න පුළුවන් තරමට හදා ගන්න. හදා ගන්නකොට සද්ද ඉන්න මේ වාබාධ ඉන්න පුළුවන්. කායට එක එක භාවනා නිසාමත් වේවිලෝ. පිටිමුත් වෙනවා. ඒ කොයි එක ආවත් මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා කියොත් යෝගාවචරය තොටිල්ලටම කොටු වෙච්ච බබෙක් වෙන්නේ නැහැ. එයා තොටිලි වල පයින්නවා. අන්න එන බාධාවත් දැනගෙන සෙල්ලක්කාර ජීවිතයක් තොටිල්ලෙම හිටියානම් බබා බම්මණෙක් වෙන්න පුළුවන්. ඕකේ අහන වෙන්න ටික කලක් ගියාට පස්සේ ভেජිටබල් උ නැගිටින්න නැති එක අම්මට නම් ලේසි. හැබැයි තොටිල්ලේ තමයි. ඒ බබලත් එක්ක ඉස්සරහට යන්න බෑ. තොටිලි වලට පැනපු පුතා ඊට පස්සේ ඔලිම්පික් මුත් ගන්න. එනිසා එන්නේ මේක අභියෝගයක් කරගෙන ඉදිරියට යන්න ලෑස්ති වෙනවනම් මේ සතිය කියන එක පුදුම විදිහට විපරිණාමයටපත් වෙනවා. මේ ශක්ති මාත්‍රාව යන්තම් මේ ඒ වෙලාවට යන්තම් මොනවාක්වත් කරගන්න බැරි වෙලයි ආවට අපි සතිය පළපදියම් කරගත්තට පස්සේ ඒක පුදුම වේගේ ඒ ඒ පළපදියම් වෙන සතිය Java කරෙන්න ගන්නවා. එතෙන් Java කවා ගන්න වෙනවා. Java කැවුවට පස්සේ දැන් කායනුපස්සනාට ගලපෙන විදිහට කායනුපස්සනා සතිපට්ඨාන ගලපෙන විදිහට කය පුරා පැතිරිලා කය සම්පූර්ණව තමගේ රාජධානිය බවට පත් කරගෙන අර ලන්දේසි කාර්යය ආරක්ෂම එළුවා වගේ පතුරවල අල්ලගන්න. ඒතකොට යා රූප මේ මම කියන රූපේ නැත්තම් අධ්‍යාත්මික කය අල්ලගෙන අර තනකින් පුංචි පටක් අරගත්ත සතිය උන්ට ඉතිරි පැතිර වැඩි. දැක්ලා ඒක පට්ටලයට ආවට පස්සේ ඒක උඩ කුඹුරේ වතුර පෙරනකොට පහළ කුඹුරට වක්කඩේ වැක්කිරෙන්න වගේ අනිවාර්යයෙන්ම වේදනාව පැත්තට යනවා. නාම ධර්ම අල්ලන්න පටන් ගන්නවා. වේදනාව පිළිබඳව තමයි අපිට ගොඩක් ඔය ප්‍රශ්න තියෙන භාවනාවේදී <clears throat> එන වේදනාව අපි ගොඩක් වෙලාට දුක් වේදනාට අල්ලන්නේ කතා කරන්නේ. නමුත් වේදනාව කියලා කියන්නේ විදි. ඒ විදීම් ශේෂයට යනකොට යෝගාවචර වැඩි විපත් වෙන්න ඕනේ. නැත්නම් සතිය වැඩි විපත් වෙන්න ඕනේ. පස් වෙන්න නම් එනේන වේදනාවල් තියෙද්දි එක්කෝ සත්‍ය මාත්‍රා පිටව ගන්න. එක්කෝ කය අල්ලගෙන සතිය පිටවන්න පුරුදුමත් පේනවා. මේ වේදනාව විනිවිදින්න පුළුවන්. යම් ප්‍රමාණයකට පුංචි පුංචි වේදනා. ඒක ගියාට පස්සේ චිත්තානුපස්සනාවට වැටෙනවා. චිත්තානුපස්සනාවට ගියාම මේ අවිසිච්ච හිත කියන එක භාවනාවේ අනිවාර්යම දතියුක්තයි. අවිසිච්චිත දන්නකව කවදාකවත් විච්ච හිත දකින්න බෑ. සංකිට චිත්තං සංකිට චිත්තං කිපජානාති විකිත්තං චිත්තං විකිත්තං චිත්තං කිපජානාති. වික්ෂිප්ත විච්ච මනස දැනගන්න ඕනේ. සංක්ෂිප්ත විච්ච මනස දැනගන්න. සංක්ෂිප්ත විච්ච මනස දැනගන්න ඕනේ. වික්ෂිප්ත විච්ච මනස. ඉතින් අපි භාවනා කරනකොට ඉල්ලනවා. මේ ඇකිලි සීතල වෙච්ච මනස විතරක් දෙන්න මට ඇවිස්සෙන එකක් නැතුව. කතාවකට කරන්න බෑ. ඒකම සරාගම් වාචිත්තං සරාගම් වාචිත්තං පජානාති විතරාගම් වාචිත්තං විතරාගම් චිත්තං පජානාති. රාග සහිත හිතක් එනකොට එයා දැනගන්න ඕනේ මේක රාග සහිතයි කියලා පැකිලෙන්දයි ලැජ්ජ වෙන්නයි ගියොත් කවදාකවත් ඒ රාගයක මොන මැදක දකින්න හම්බෙන්නේ නැහැ. ඒක දැක්කට පස්සේ පේනවා. විතරාගේ හිත රාගී හිත දැක්කට පස්සේ එන්නේ. ඕන්නම් තව එකක් කියන්න මම දන්නවා එතකොට ඕගොල්ලෝ තරහ වෙනවා. තරහ වෙන්නේ නැත්තම් වරදක් තේරුම් ගන්නවා. මේ සදෝෂ හිත කියලා කියන්නේ විහිත රාගී හිතක්. ද්වේෂයේ තියෙනකොට රාගේ නැහැ. උන්ට රාගේ තියෙනකොට පොඩ්ඩක් ද්වේෂේ පොඩ්ඩක් තාන්න මේකට. වක්කාලා අර්ථ නැතිලා මේකට යනවා. පොඩි ලුණු මිරිස් වගේ පොඩි කෑල්ලක් තාන්න ඕනේ. ඔය පාටන කාටට හොඳට බැනපු එකක් මතක් කරගන්න හොඳට රාගෙන වෙලාවේ ද්වේෂය අර දෙන්නට ඉක්පින්න බෑ. පදේ ද්වේෂයක් කෙනකොට පොඩි රාගෙ පැල්ලක් ගන්න. ඒ මල්ලේ ඔඩිකම තියෙන්න ඕනේ නැත්නම් පදම ගන්න බෑ. කාට හරි ඉන්නවාද මෙතන රාගෙ කියන මොනවක්ද දන්නේ නැති කට්ටිය එමි නැද්ද සොත්ත බබාලා. කවුරුත් නෑ. ද්වේෂය කියන්නේ මොකක්ද කියලා ඔසලකින් මැස්සෙන් බැරි જાති කට්ටිය කවුද නැත්තේ? මේක එනකොට මේකෙන් ගහලා මේක එනකොට මේකෙන් ගැහුවොත් විතරයි නැත්නම් මේ ෆයින් ටියුනින් එකකින් විතරයි රාගේ අඳුරන්න වෙන්නේ අපිට. මං කියන්නේ රාගයට පොඩ ගන්න කියලා. මං කියන්නේ තද බල රාගයක් වෙනකොට ද්වේෂයට පොඩක් දාලා බලන්න. තද බල ද්වේෂයට වෙනකොට රාග හිත දාලා බලන්න. මේ ඔක්කොම අපේ ගමන් මල්ලේ තියෙන්නේ. එතකොට අපි හොඳට තේරෙයි සරහකම් වාචිත්තං සදෝසං වාචිත්තං කියවම දෙන්නේ. අපේ මොලේ දෙන්නේ කියනවා. දකුණු මොලේ එක පැත්තක් වම් මොලේ එක පැත්තක්. ওই දෙන්න කවදාවත් කතා කරන්නේ නැහැ. ඒ මොලේ මේ කෝකස් කොලොසම් කියලා තද්ද වල සුපර් කන්ඩක්ටිව් වගේ මේ ස්නායු තන්තුවක් තියෙනවා. ඒ තන්තුව හරහාට ඉట్లా තියෙනවා. ඒ නිසා ශරීරේ වම් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ මොලේ දකුණු පැත්තේ. මොළයේ දකුණු ශරීරයේ දකුණු මොළයේ වම් පැත්තෙන් ශරීරයේ දකුණු පැත්ත ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා කියනවා මෝඩයට පෙන්නේ උඩයට කුරු මාරු වෙලයි කියලා. ඇත්තටම පේන්නේ ප්‍රතිබිම්බේ මා අනිත් පැත්තනේ. අපි අපිනේ මේක හදාගන්න උඩයට කුරු කරලා. මොළේ නැති මනුස්සයට පේන්නේ ප්‍රතිබිම්බේ උඩයට කුරු වෙලයි කියලා කියනවා. මේක කතාවට කියන්නේ. බන්නකොට අපි මෝඩයෝ. මේ උඩයට කුරු එක තමයි අපි මේ වැත්තට හදාගෙන මේ කතාව ගෙනියන්නේ. මේ මොළයේ ඇතුලේ දෙන්නෙක් ඉන්න බව තේරුම් ගන්න තියෙන 1917 දහදෙනත් ඉස්සෙල්ලා මේක කියලා නෑ කවුරක්වත්. මිනිස්සෙක් ඇතුලේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති දෙන්නෙක් ඉන්නවා. එකකට අපි සදාචාර සම්පන්නයි ශිෂ්ටාචාරයි කියලා එක පැත්තකට දෙනවා. නමුත් අර වැද්දා ඒ පැත්තේ ඉන්නවා. මාසෙද්දා ඉන්නවා මේ පැත්තේ. මේකත් ඉන්නේ ටයිකෝඩ් දාගත්ත මහත්තයා. ඉතින් අපි මහත්තයා තමයි ඊට දාන්නේ. හැබැයි ඇතුලේ ඉන්නේ අශ්‍රද්ධා. ඉතින් මස්සෙන්ද නිකම්ම ඉන්නේ නැහැ. ඉඳපු ගමන් එන සබාවක් මැද බක්කාලේ එළියට එනවා. ලේච්ච ගති පහණින් ඔන්න කක්ක වෙනවා. පිළි කක්ක වෙනවා. හිතන්නේ මේක හැමදාම යටපත් කරමින් ඉන්න පුළුවන් කියලා. අපි හිතන්නේ නම් එහෙම නෝ කරන්න බෑ. ඒ නිසා මේ රාග ద్వේෂ මේ දෙක දෙන්නේ වශයෙන් අඳුනනකොට තේරෙනවා අපි රාග රත්ත වෙලා ලෝකෙ දිහා බැලුවොත් මුළු ලෝකෙම රාග සම්ප්‍රප්තයි. අපි ద్వේෂයෙන් බැලුවොත් මුළු ලෝකෙම ద్వේෂයි. ඒ මාගේ ප්‍රේම මෛත්‍රිය හොඳට මෛත්‍රී භාවනා කළා බලන දකින් දකින් හැම කෙනාම ප්‍රියයි මනාවයි. මෛත්‍රියට නැති වෙලා හොස්සලගේ මැසලකට මැසල යන්න පෙරේට ආව ඉතින් බල්ලත් තේින්නේ නැහැ. ඔක්කොම නරකෙට පේන්නේ කැඩෙන දීගේ හේව නැලත් දැකගන්න. ඉතින් ඒ ඒව නෙමෙයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ අපේ හිත එක එක තැන්වල පාදස්තේ ගන්න. කයත් දැනගෙන වේදනාවක් දැනගෙන ගියේ කෙනාට තේනවා ඒ මහායාන බුද්ධඝම් පොත්වල කියනවා එක මිනිහෙක් ගාව අඩු ගන්න වෙස්මුණු 18ක් තියෙනවා. යාළුවෙක් කෙනෙකුට කට කනේ hina වෙලා වෙස්මුණක් දාන විදිහට hina වෙනවා. තරහකාරයෙක් කියනවා තුම්බ දික් කරගෙන නිකට තල්ලරෙන්ට ටිකෝ වෙස්මුණක් දාගන්න. වෙස්මුණ 18න් කොයි එකද දාන්නේ කියන එක ලාච් වෙලා ඒ වෙලාවලු බලන්න. ඒක තමයි ඔය බිස්නස් කියලා කියන්නේ. ඔය සේල්ස්මන් ළඟ තියෙන අර කට කණේ යන hinaව. ආයි මොකුත් නැහැ ගෙදර ඇවිල්ලා මාළු වේලා දෙන සයිස් එකේ අහන්නේ මොනවද මේ මාළු කියලා ඇහුවා. බැරි වෙලා හරි ඒක වැරද්දක් කියමු ගම. ආයි මොකුත් නැහැ යකා මොනවා. අපි මේ නොකරන දෙයක්. අපි මේ කරන කෝලමක් මෙතන තියෙන්නේ. ඒ චිත්තානුපස්සනාවට සතිය දියුණු වෙච්ච ගමන් අපිට තේරෙන පටන් ගන්නවා තන්නේ කර ചാටුවක් නෙගෙනියන්නේ. ඒ ചാටුව කොච්චරද කියනවනම් ඒ ചാටුව රඟපාන වෙලාවේදී අපිට ප්‍රകൃතිය මගේ හැබෑනි වහන මතක නැති වෙන තරම්. ඒ තරම් ඇඳලා ඉන්නේ මේක ශිෂ්ටාචාරයෙන් අපිට ඇති වෙච්ච ව්‍යස ව්‍යසත් මේක ශිෂ්ටාචාර නිසා අපිට ඇති වෙච්ච සංක්‍රමණික රෝගයක්. අපි තනියම කැලේ ඉන්නකොට ඔය රඟපෑම නැහැ. දස්කොළ වල මොනව පෙන්නන්නේ? සිනගත් එක්ක ඉන්නකොට ඇඳලා තමයි ඉන්නේ අමුගේ තද කරගෙන තමයි ඉන්නේ. ලියන්නේ නැහැ. ඉතින් මේක විලාක නිදහස් වෙච්ච විලාක කරන මේ රඟපෑම පැත්තක තියලා මම මගේ ප්‍රകൃතිය කියන වෙලාව ඒකේ ඉඳ රාගේනකොට මෙහෙමයි. ද්වේෂේනකොට මෙහෙමයි. විරාගේනකොට මෙහෙමයි. අදෝසේනකොට මෙහෙමයි. එහෙම නැත්නම් මෝහේනකොට මෙහෙමයි. අමෝහේනකොට මෙහෙමයි කියලා මේක වෙස්පූර්ණ බාර වෙන හැටි. එකින් එක දෙකින් වෙස්පූර්ණ ආරයට බලනකොට බුදුජානනාංශ කියනවා මේක මම කරන දෙයක් කිව්වොත් ඒත් ඇති. මේක දෙවියන්ාංශය කරන දෙයක් කිව්වොත් ඒත් ඇති. මම මම කරනවා නම් මම එච්චරම චප වෙන්නේ මට ඕනේ නෑ. නමුත් මට නොකර බෑ. මට කෙරෙනවා. ඒ තුටි කරන්නේ නෑ. මෞංකාර දෙවියන් වහන්සේ කියනද නැත්නම් ඒජන්ට් කෙනෙක් එහෙමත් නැහැ. කොහොමද මේක වෙන්නේ කිව්වොත් ඒ කාගෙන්වත් උපදේශ අහන්න ඕනේ වෙටි වෙනකොට අදාළ ඒකට ඕනේ මූණ දාගන්න. යක්ෂ මූණ හරි ධාර ධාර දනින්නකොට බැඳ ගන්න මූණ වගේ බැඳ ගන්නවා. ඉතින් මේක බලන්න පුළුවන් නම් යට ඉඳලා මේ යන්ත්‍රය වැඩ ගන්න හැටි මේ කවුරු රවට්ටන්න හදන්නේ. බුදුරජාණන් කියන ඉස්තරලා උඹලා රැකිලා ඉන්න බෑ. ඉස්සෙල්ලම Taman දරුවෝ වෙනවා අනවටවට්ටන්න. එතකොට මේ චිත්තානුපස්සන භාවනාවට සතිය දියුණු වෙනකොට පේනවා අපි අනුන්ගේ ඇස්වල ජීවත් වෙන මිසක් එකම චිත්තක්ෂණයක්වත් ජීවිත ජීවත් කරවන්නේ නැහැ. එක එක නෑඳපු එක එක නාමයෙන් පෙන්න මේකයි ශිෂ්ට දේ මේකයි අශිෂ්ට දේ මේකයි හොඳ දේ නරක දේ කියලා අපිට අනුගන්නපු පාඩමක ඉන්නවා මිසක් මේ කය මේ ජීවිතේ අපිට ඕන විදිහට ජීවත් වෙන්නේ අපි හීනක ජීවත් අපි අනාගත පැතුමක ජීවත් වෙච්ච දේක් ගැන පශ්චාත්තාපේ ජීවත් වෙන එක වර්තමානයේ නෑ. මෙන්න මේ තමන්ගේ හිතේ මේ වෙත්පෙළෙන ගතිය වර්ණ ගැන්වෙන ගතිය දැක්කට පස්සේ තමයි ධම්මානුපස්සනාවේදී රූපයක් පන්නකොට මොකද වෙන්නේ? ශබ්දයක් අහන මොකද වෙන්නේ ආදි වශයෙන් සතිය අර මුල් මුල් සති මාත්‍රාව මේ ඉදිරියට නැගලා ඉන ගතියෙන් පුදුමාකාර මට්ටමකට ඇවිල්ලා ඒක CCTV කැමරා එකක් වගේ පැත්තක ඉඳලා Taman දිහා බලන්න පටන් ගන්නවා. මේ එක එක වෙලාවල් වලට අපි වෙස් පෙරලා ගන්න හැටි. ඒක දිහා බලනකොට පේනවා ඊයතින් බලනකොට අපි ඔක්කොම එකයි. එක් එක්කත්ම නැහැ දන්නේ නැහැ. මම එනකනම් එහෙම දෙයක් නැහැ. මම නම් හරිම අවංකයි. තාත දාත තීන්ත කූඩෝ කියලා හිතන්න ගත්තේ හිතාගෙන නම් ඉන්නවා. බැලුවොත් ඒ ඒ අතරින් ඒ විදිහට ඔක්කොගම මිනිස්සුන්ගේ තියෙන සමාන ගතිය. ඒක දැන් ඔය රිසර්ච් කරලා බලනවා. අප්‍රිකාවේ මිනිස්සුයි මේ යුරෝපයේ හෝ මේ වගේ කරන සුදු මිනිස්සුයි ආසියාවේ ඉන්න මිනිස්සුන්ගේ ඒක වස්තුවක් දැකපුවාම ඇති වෙන හැඟුම් පිළිබඳව විවිධාකාරයෙන් බලන සමාන ගතියක් තියෙනට අවුරුදු කෝටි ගාණක් පරිණාමය වෙනකොට හිතේ ඇති කරගත්ත ඒ අගයන් ආඩම්බරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙන ශිෂ්ටාචාර කරගත්ත අනු අපි හැදිච්ච පසුම අනු. මො වැඩි යන්නේ කාගේ දෝ න්‍යායපත්‍යය. අන්න ඒ සති ওই විදියට කායන පසන වේදනා පසන චිත්තාන පසන ධම්මාන පසන වෙනකොට පස්සේ සති ඉන්ද්‍රියක් වශයෙන් ඉඳ පටන් අර ගන්නවා. එයා හදිස්සියකදී සද්ධාව නැතුණත් වැඩේ ෂේප් කරගන්න හැටි දන්න. අධිශේකදී වීර්ය නැති වුණත් සමාධිය නැති වුණත් ප්‍රඥාව නැති වුණත් ඉන්ද්‍රිය වශයෙන් ඔක්කොගෙම බලය අතට අරගෙන ඉන්ද්‍ර කියලා කියන්නේ සූර්ය දෙවියන් කියන නමක් නායකයෙක් කියනවා අරගෙන යනවා. මේකට සමානවට සද්දා ඉන්ද්‍රිය වැඩ කරනවා. එක එක ඉන්ද්‍රිය මට්ටමට ආවයි කියලා කියන්නේ යම් වෙලාවක පවත්තගෙන යන්න බැරි තරමට මේක බංකොලොත් වේග නේනකොට එක්කෙනෙක් ගන්නවා අධිකාරී ශක්තිය. ඊට පස්සේ තමයි සත්‍ය සති බලයක් බවටපත් වෙන්නේ එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැති වෙච්ච වෙලාවෙත් අශ්‍රද්ධාව ආවත් කණන් ගන්න එපා ඒක ස්ථිර වෙනසක් නෙමෙයි වීර්ය නෑ කුසීතම වෙලා ගණන් ගන්න එපා ඒක ස්ථිර වෙනසක් නෙවෙයි මේකත් දැනගන්න ඕන එකක් සත්‍ය නෑ ප්‍රමාදයට වැරිලා අසත්‍යයට වැටිලා ඒකත් දැනගන්න ඕනේ සතියෙන්ම දැනගන්නත් පුළුවන් ඊට පස්සේ සමාධිය නෑ තුවක්කිට ගලේ ගියා වගේ නන්නත්තර වෙලා සීසී කර වෙලා. ඒ තව ටිකකින් සත්‍යපත් වෙන්න පුළුවන්. සමාධිමත් වෙන්න පුළුවන්. මේ මීමැසි පොදිය පොදිය වශයෙන් තියෙනවා අපි වී වදේ කියලා කියනවා. වැස වෙලාවට පාන්දරට මී හොඳට වදේ පේනවා. අවුව පායනකොට මීමැස්ස යනවා. උන් නන්නත්තර වෙලා. එතකොට මේක පේන්නේ නැහැ සමාධිගත වෙලා තියෙනවා. එහෙම නැතුව එක එක නෑ. හැබැයි හානියක් වෙලා නැහැ. උන් ඇත්තට වැඩ කරන්නේ ගියාට පස්සේ විතරයි මේ වදේ ඉන්නකම් උන් තියෙනවා කනවාට හම්බ කරන්නේ. පැතිරිච්චලා තමයි උන් හම්බ කරන්නේ. ඉතින් අපි කිව්වොත් එimhe හිත විසිරෙන විසිරලා තියෙන වෙලාවටත් එimhe ඒක සංකීර්ණ වෙච්ච වෙලා හිතට වැඩිය විචිත්ත වෙච්ච හිත බලනකොට පේනවා. going to pieces without falling apart කියලා මේක විසිරලා ගියාට ස්ථිරාණියක් වෙලා නැහැ. ඉෂාත බැනගෙන ආගන්න දෙයක් නැහැ. තව ටිකකින් ඕක එකතු වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රඥාව නැහැ. තමන්ගේ වයසට මට්ටමට ගැලපෙන්නේ නැති අම්මන වැඩක් වෙනවා. අර වැද්දා එළියට එන වෙලාව. ආපු වෙලාවට හරි ලැජ්ජාවක් වෙන චික්කේ මම මොකේකට කොට හිමත් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඕකේ මහා හානියක් වෙන්නේ නැහැ. තව ටිකකින් ආයෝ ප්‍රඥාව වෙනවා. අන්නේ විදිහට මේවා සත්‍ය හද්දා වෙනට අසද්දාව, වීර්ය වෙනට කුසීත බව, අප්‍රමාද වෙනකොට ප්‍රමාදී සංක්ෂිප්ත හිත වෙනකොට වික්ෂිප්ත හිත අවිද්‍යාව ආවේලාවේ තියෙන මේක මටම ඇවිල්ලා මම තේරුම් ගන්න නැතුව ඕක වෙන්න තියෙන එකක් බලලා හෝ අනුන්ගේ දෙයක් බලලා හෝ අරණ දෙයක් බලලා කරන්න බෑ අන්න එතකොට තමයි සතිය උද සති බලයක් වඩපත් එතකොට තියෙනවා මේ සතියවත් මේ සතියවත් මතයි දෙයක් නෙවෙයි මේක බැරිද මාර්ගඵලයක් සඳහා යොදවයි. මෙතෙන්ට එනකම්ම සතියේ ලෞකික වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි බොජ්ජංග බවටපත් වෙන්නේ. බෝධියට අංගයක් වෙනවා. අදන්වම ඔක්කොම සෙල්ලම් කරන්නේ මම මේ මේ ආර්ථික ලාභ ලබන්නවක්වත්, දේශපාලන ලාභ ලබන්නවක්වත්, සමාජික ලාභ ලබන්නවක්වත්, ලාභ සත්කාර සම්මාන දිලෝගාන මේ ඔක්කොම අවුල්පාස මැද්දේ මට බැරිද ගඟට ඉහළට පීනන්නා වගේ මේ සංසාර දුක තේරුම් ගන්නේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔළුවේ දාගෙන මම මේ අනුන්ගේ සීනි කියලා කියලා ගන්තවා බිස්නස් කර කර ඉන්නව වෙනුවට මගේ වැඩක් බලා ගන්න. උච්චංග සත්‍යෙට එනකම් ඇත්තට කරන්න බෑ ඒක. කරන්න ශාකොන්දත් පණනේ. බොච්චංග බණ්ඩාර තමයි බෝධියට. එහෙම නැත්නම් ඒකාන්තයෙන්ම නිවනට නෙමිච්ච නිවනට යොමු වෙච්ච ගතියකට එන්නේ. එතකොට එතකොට තේරෙනවා එතකොටලු තේරෙන්නේ මේ සතිය කියන්නේ මොකක්ද කියලා. එතෙන් යනකම් කනබල්ලන් ගිහිල්ලා කරන්නේ. කියනකොට තියෙනවා නැතිකොට නෑ ඉච්චරම දන්නේ. බොජ්ජක් මට්ටමට ගියාට පස්සේ මෙතන හදන්න ඕනේ, මෙතන වැඩි කරන්න ඕනේ, මෙතන අඩු කරන්න ඕනේ කියලා මේ සතියක කෘත්‍යය හොඳට අතුපත අතුපතර විහිදලා හොඳට තේරෙන්න පටන් අරගන්නේ බොජ්ජංග මට්ටමට. එතකොට ඒ සතිය වඩන්න කියනවා. සති බොජ්ජංග, සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාව භාවේත විරාග විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගාන පස්ස. සතිය වඩන්න මොහොත විවේකී. තියෙනවා නම් තියෙනවා කියන්නේ නැත්තම් නිකන් හින්දෝ තියෙන්න ඕනේ කියලා දැඩි මත දාටි වෙන්න එපා. විරාග නිසිතං. සතිය බව නැති වෙනදී හොඳට බලන්න ඕන වෙලාවක බලද්දී හොඳ පරිලංකයක් අපි ඉඳගෙන උත්තරම සතිය තිබුණොත් ගෙඩිය ගැහුවා ගෙල් බෙල්ලෙක් ගැහුවා ඊට පස්සේ අපි නැගිටිනවයි කියලා. ඉතින් අපි දන්නවා දැන් මේ වතුර 1000ක් ඇදලා කලිය විද්දාවගේ දැන් මේ සතිය කැඩෙනවා. දැන් මේ සතිය කැඩෙන හැටි බලන ස්වරූපේ නැවතිල්ලේ නැගිටලා හිමීට වැඩේ කරගෙන යන්න බෑ. ඒකට අර සතිය කැඩෙන වේගය අඩුයි. දැන් කැඩෙනවා ඒක විශ්වාසයි හොඳටම විශ්වාසයි. තාත් ඒක දිහා බලන හිතියොත් අරතරම් මේකෙන් කැඩෙන්නේ නැහැ. නමුත් ඒක මහා විනාශයක් අයියෝ මම හදාගත්ත සතිය කැඩුනා කියලා මරන්න පටන් ගත්තොත් ඒකවත් බලන්න හම්බෙන්නේ. ඒ නිසා සතිය නැති වෙන්නේ නැහැ. විරාගි නිශ්චිතව බලන්න. විවේක නිශ්චිතව බලන්න. පඥාස්සක් ගන්න පස්සේ දවසක මේ සත්‍යයත් අතාරින්න වෙනවා. ඒක කිව්වනම් ඉස්ලාම් දවසේ රිට්‍රීට් එක පටන් ගත්ත වෙලාවේ ගෙදර යනවා. ඉතර හතලි වල ස්වාමීන් වහන්සේ කොකක් දාලා යන්න වෙනවනම් මොකටද මේ කටමන්නේ රැටක් නොකා මෙතන. දැන් අන්තිම දවසේ නෝට ඕන ඔකියත් හොඳ නැහැ. කියන්නේ මොකද දන්නවද? සත්‍යයත් අයිති වෙන්නේ දුක්ඛ සත්‍ය. සතියත් උතුරේක දාන අතේකට ගන්න හරි අපු ඊළඟ ඉඳලා හරියන්නේ නැහැ. ඒක දුක්ඛ සත්‍යකත් අකාරික දවස තමයි සම්මා සතියකට ගිහිල්ලා මාර්ගපාලයකට යන්න පුළුවන්. නිසා බොජ්ජංගිට ගියාට පස්සේ දීර්ඝනිෂ්ඨා විරාගනිෂ්ඨා නිරෝධ නිසම්පට්ඨි සග්ගාන වශයෙන් මේක දීලා ගන්න වෙනවා. ඒක කෘත්‍ය හමාරුණාට පස්සේ ඒක දීලා ගන්න වෙනවා. එහෙම නැතු ඒක මේ ගෙදර ගෙනියන්න මේ සූනියර් එකට තියාගෙන ඉන්න එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. අන්නේ මට්ටමට ගියාට පස්සේ කියනවා මේක මාර්ගංග සතියක්. එවතන් සම්මා සතියක් කියන්නේ. එයා කයිබුරදී ඇහුවොත් සත්‍ය කියන්නේ මොකද්ද නිර්වචනය මොකද්ද කියලා කියන්න බෑ. ඒකට බුදුචාන් වහන්සේම දීලා තියෙන අර්ථකථන අටක්. ඊටත් පල්ලෙන් අපිට ගමනේ සති මාත්‍රාව කියලා මේ ලාවට යාන්ත උඩ පටන් ගන්න සතිය. ඒකේ තමයි වැඩ ගැල්ල තියෙන්නේ. අපි දැනගන්න ඕන මොනක්වත් නැතුව හුද්දටම හිත වික්ෂිප්ත වෙලා කයත් ලෙඩ වෙලා මොන හරි වෙච්ච ගාවේ මේ මාත්‍රය සත්‍ය මාත්‍රය කොහේ හරි කොනක තියනවාද කියලා. අන්නේ කවුල ගන්න දන්න මනුස්සයා එතනින්ලා ඒක ගොඩන ගන්න යනවා අරක නැති වුණා මේක නැති වුණා කියලා ඉලාප් කියන්න අද්ද ඉතාලත බැන්න අඬන්න යන්නේ ඒ සතිය ඒ විදිහට වැඩෙනකොට එහෙම නැත්නම් සතිය දවසින් දවස දවසින් දවස විපරිණාමයටපත් වෙනකොට සතිය දියුණු වෙනකොට තමයි කෙනෙකුට මේ මන ආයතනය කියලා. මනස නැත්නම් මේ හිත එහෙම නැත්නම් මේ ආයතන හයින් එහ කන නාසය දිව කය කියන දේ හරහා මේ ඇති වෙන රූප ආයතන හය හරහා කියලා තමයි කෙනෙකුට මේ ධර්මායතනය කියලා මනායතනය කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකම්ම අපි මේක හිතාන ඉන්නේ සම්පූර්ණ අපිට මේ මේ කවුරු හරි ඇඳලා තිබු චිත්‍රයක්. අන්දියෝ හය දිනකට විතර රජ කෙනෙක් කියලා කියනවා ඇතෙක් අත ගන්න රාජකීය හස්තය. ඉතින් අත ගන්න අත ගන්න කාලයට ඌ කියනවලු තමයි මයි කිය. කකුල අත ගාතු ගන්න කියනවලු වංගෙඩියක් වගේ කියලා. වලිගත ගාපු එකක් කියනවලු කොසක් වගේ කියලා. හොඳේ අත ගාපු එකක් කියනවලු පුවක් ගහක් වගේ කියලා. කනාද ගාපු එකක් කියනවලු කුල්ලක් වගේ කියලා. බඩාත පිටුබලක් වගේ. ඉතින් ඒච්චර තමයි. ඒ වගේ අපිත් මේ මන ආයතනය මේ ධර්ම ධර්ම ආයතනේ මන ආයතනේ පිළිබඳ මොකද්ද දැනගෙන ඉන්නවා. මන ආයතනේ කොහොමඩක්වත් කැමති නෑ Taman ගැන දැනගන්න. මන ආයතනේ හරියට ওই මාෆියා වගේ සංගමයක ඉන්න ප්‍රධාන හොරා වගේ. එයා එලි වෙච්ච ගම සංවිධානය විවරයි. ඒ නිසා එයා ඉන්නේ පුළුවන් තරම් ඒ ආයතනයේ ඉන්න සේවකයන්ටවත් ලොක්කා දුර ගන්න බැරි වෙන විදිහට. ඉතින් එහෙව් හොරෙක් අල්ලන්න වැඩ කරන්න නම් අපි මේ වැඩ කරන හොරු ටික අල්ලන්න ඕනේ. කය. දිව, නාසය, කන, ඇහ. ඒක වෙන නිතරම යනවා. ඒ වැඩ අල්ලගෙන අල්ලගෙන බලාගෙන හිටියොත් විතරක් දල්ල වශයෙන් සටහනක් ගන්න පුළුවන් කියලා කියනවා. දැන් මේ මේ වගේ රටවල් වල දිනු රටවල් තියෙන මේ කුඩු ජාවාරම තියෙනවා. ඒ කුඩු ජාවාරමට රජයේ තියෙන වෙනමම ආයතන ඒව අල්ලන්න. කවදාකවත් අඩුවීමක් කරන්න බෑ. දෙන්න බෑ. ඒ වගේ කුඩු ජාවාරෙන් අපිට සල්ලි තමයි දේශපාලනය කරන්න දේශපාලන නායකයෝ. ඒ නිසා ප්‍රධාන කුඩු ජාවාරමේ ජාවාරමේ ප්‍රධානී ආරක්ෂක නායකයා වෙන්නේ නැහැ. දවල්ට රටේ නායකයා වැයට කුඩු Java. ඒක ඌ කියන බොව්ව මේක වෙන්න දෙන්න බෑ අපි මේක කොහොම හරි නැත්නම් කරන බාන්න ළමයි නාස්ති වෙනවනේ. රිලෙවන්ට් මේ කියලා. එන්දට ගිහිල්ලා කියනවා ආවල් ආවල් පැතිලින් පොඩි පොඩි එන්නේ තියෙන පරිසංයයක්. ඉතින් එහෙම හොරෙක් කල්ලනවා කියන එක නැත්නම් හොරමුලක නායකයෙක් කල්ලනවා කියන එක ඕගොල්ලෝ හිතන විදිහට මේ යුනිෆෝම් ගහගත්ත පොලිස් පාරේකට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පොලිසිය ත්‍රාස් පොලිසියෙන් කරන්නේ. ඒ අතරමැදි යාට උදව් කරන්න යුනිෆෝම් ගහගත්ත පොලිස් කාරයෝත් ඉන්න ඕනේ. ඒකල මේ යන්ත්‍රණය දැනගන්න ඕනේ. මම හිතන්නේ හොඳම කෙනා රහතන් වහන්සේ. එයාට තියෙන තමන්ගේ මනස වැඩ කරන කැත ස්වභාවය. අනිත ඔක්කොමලා මේ ධර්මායතනය මනායතනය කිව්වා මේ ධම්ම කියන වචනේ පවා බෞද්ධයා තුම පටලවිල පණ ධර්මය කියන්නේ දෙය කියන එක. මොන දෙයකට ධර්ම කියන නම් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. නීවරණ ධර්ම. අපිට පේන්නේ නීවරණ කහා පාට කෑලි කක්ක කෑලි. ඒක හරීම කැතයි කියන්නේ. නීවරණ ධර්ම බවටපත් වෙනවා ධම්මානුපස්සනාවේ. හැම දෙයකටම ධර්ම කියනම ඉදෙනවා. ඉතින් අපි දැනට ඒක සුදු පාට කරලා සිදී වන්දේශයක් උඩ තියලා මේ කපුරු සෝඳෙයි මේක නැත්තම් හඳුන් සෝඳෙයි කියලා හිතන්නේ ධර්ම වල. ඒක නෑ. මනසට ගොදුරු වෙන සියල්ලටම කියන්නේ ධර්ම කියලා. ඉතින් ඒක නිසා අර ඇහැට ගොදුරු වෙන රූපේ නම් මනින්ද කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. කනට ඇහෙන ශබ්දේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. නාසයට දිවට කයට දැනෙන හැම දෙයක්ම මේ රූප ද්‍රව්‍ය ඒව රූපණ සුළුයි ගොරෝසුයි ඕලාරිකයි. නමුත් මේ මනසට ලැබෙන ධර්ම මනෝවිකාරයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා මනින්න බෑ. ඒකාවියට ඕරමුලක මහ නායකයෙක් වගේ ඒ මිනිස්සයා මේකේ නායකත්වයේ දෙන කෙනා ඒ හොර ගන්නෑ මේ ලොක්කවත් දන්නේ ඒ නිසා ධම්මං ඤත්වා සති මුත්තා යම් කිසි ධර්මතාවයක් අපිට මනාපමනාප කේන්තිය ආකල්ප ආවේග මේ වගේ දේවල් වලින් හිත නැති වෙලා ඇත්තෙම නෑ හැම වෙලාවෙම හිත මේ ආහාර ලැබෙමින් පවතින ධර්මයේම තමයි. ධම්මඤ්ඤත්ව සති මුත්තා. එයා හිතුවොත් මේ ධර්මයේ හොඳ එකක්. මේ ධර්මයේ නරක එකක් කියලා කොට ගන්න බෑ. කොහොඳ ධර්ම කියලා දෙයක් නැහැ මේ ලෝකේ. ඒ හොඳ දේ අතහරින්න නැතුව නිවරට යන්න බෑ. එනිසා බුදුසසුනේ සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්ඛවේ පහතම්ම. භගේවා ධම්මෝ. මහණි උඹලා මේ හොඳයි කියලා ගන්න මේ ධර්මයක් අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කොමන කතාවද කියලා. ඉතින් අපිට මෙච්චර ආශාවෙන් අපි මේ රැස් කරන මේ දැනුම හෝ සතිය හෝ විනම් හොඳයි කියන ධර්ම හෝ අතාරින දවසේ නකොට හිතන්න බලන්න අපි මේක පිළිබඳව අජෝසනය කරලා තිබුණා නම් අභිනන්දනය කරලා තිබුණා නම් අභිවදනය කරලා තිබ්බනම් අතාරින්න ගියාම මොකද වෙන්නේ කියලා. ඉතින් සාධර්මයේ පවා කෘත්‍ය සම්පාදනය කෙරුවට පස්සේ ඒක හැලෙනවා. ඒක හරියට උරගේ ගැරන්ඩියේ හැවහලනවා. යට හැවෙනකොට මේක ගලවලා ගන්නවා. ගැලවෙන්න ඕනේ. ඉතින් එහෙම අදහසක් සාමාන්‍ය බෞද්ධය තුළ ඇත්තේ නැහැ. ඒ නිසා ධර්ම කියන කොටස යහිතනේ සර්ව සුභවාදී හොඳ දෙයක් කියලා අරගෙන තියෙනවා. නමුත් ධම්මං යත්වා සති මුත්තා යෙරිමිත්තම් මනසිකරණය. මේ ධර්මේ නයි පටිච්චසමුප්පාද. මේ ධර්මේ නම් චතුරාර්ය සත්‍යය. මේ ධර්මේ නම් සීල සමාධි ප්‍රඥා කියලා අපි මේක ප්‍රිය නිමිත්තට ගන්නවා. මේ මේ ධර්ම කියන ලෞකික අදහසින් අරගෙන ප්‍රිය නිමිත්තට ගත්ත ගමන්ම රූපයක් දැකලා ප්‍රිය නිමිත්තට ගත්තා වගේම මනසට කොටුවට මේ ධර්ම ගත්තහම ඒ ගන්නේ ධර්මයක් නෙවෙයි අත්‍තරම ගන්නේ ධර්මය කියලා හිතන්නේ නිමිත්ත. ධම්මඤ්ඤත සති මුත්තා පිරිමිත්ත මනසකරෝති. සාරත් චිත්ත වේදිත අනේ මං ඊයේ දන්නේ ධර්මයක් අද දැනගත්තා. ඊයේ භාවනාවෙන් ලැබිච්ච අත්දැකීමක් අද ලැබුණා කියලා අපිට ඒ Taman ලබන අත්දැකීම පිළිබඳව මොකද්ද රාග රක්ත භාවයක් තියෙන්නේ. ඒක මේ කාම ගුණ නෙවෙයි. ඒ කියන්නේ අපි මේ ලෝකේ තියෙන කාම ගුණ අපිට අසීමිත අසහනයක් ඇති කරනවා දෙවිලි සැවිලි ඇති කරනවා ඒකට අපි කාමයේ අභිනිෂ්ක්‍මණය කරනවා අපි මේ වගේ දැනකට එනවා ආරණ්‍යගත වෙනවා එතකොට අපි පිටිපස්සේ අතහරින ලද කාමයේ කාම සංඥා වෙනවා ඒ තමයි නිවන කියන්නේ කරපු කරපු දේවල් කරන්න තියෙන දේවල් තෝරක් නැතුව හිතට වද දෙන්න පටන් ගන්නවා. ඉතින් ඉතින් ගෙදර ඉඳලා මෙහාවයි කියලා අලිමන්දේට හරක් කියලා එකම චිත්තක්ෂණයක් අවිවේක නම් වෙන්නේ නැහැ. ඒක ඉතින් ගෙදර ඉන්න කට්ටිය නම් හිතන්නේ මේගොල්ලෝ ගිහිලා දැන් টොප් එකට භාවනා කරගෙන නැති නිකන් ආය නෑ චීස් කෑල්ල වගේ හිටින්න කියලා. ආපු කට්ටිය දන්නවා එනවට වැඩි යහපන් දැන් යනකොට අර තිබුණටත් වැඩිය මේක අංජ බජයි. ඒක මොකද කවුරුවක්වත් හිතන්නේ මේ කාමය එක සැරේ නතර කරන්න පුළුවන් කියලා හිතුවට කාමයේ හේවණල්ල කාම සංඥාව ඉල්ල වෙලව පාර දෙනවා. අපේ හේවණල්ල වගේ. ඒක නිසා බලන්න එකම චිත්තක්ෂණයක්වත් දෙනවද කියලා අපිට මේ නීවරණයන්ගෙන් නැති චිත්තක්ෂණයක්. ඒකට බුදු දඥාන්සේ අපි අහන්න ඕනේ හොඳයි සාන්තාලිමන්ට ආරක් දැන් මේ ආටපස්සේ ජීුණට එළිය ඔළුව ඔළුව කෙලින් තියන්න බෑ. ආ උරට කියනවා කොහොමද තමයි දැන් දැනගන්නේ ඔබ ඔතෙක් කල් වැඩි වේෝග තමයි. කාමයේ කියලා බැලුවේ ඕකයි අතෑරපු දවසේ තේිනවා කෙලවෙලව පහර දෙන්නේ නැහැ. කලහොඳ පස්සේ ගෙලවුණෝ කියලා කතාවක් තියෙනත් නැති බෑන නාඩගමේ. යෝගී අත්‍යහරපු දවසට කාමයේ පේනවා එළවලෝ පහර දෙනවා. ඒකට ඒක බුදුහාමුදුරගේ ප්‍රශ්නය. බුදුහාමුදුරේ රූපාරමුණක් කරගෙන රූපාරමුණේ හිත පුරවන. ඒකට කාමයේ විතරක් මේ කාම සංඥාවක් නැති වෙනවා. ඒකට නීවරණ නැති කරන්න රූප ධර්මිකීට පාත් ගන්නවා. දැන් මේ රූප ධර්ම හිත පවත්නකොට යම් වෙලාවක අපි හිතමු දැන් ආනාපාන හිත යන පුළුවන්. සක්මණේ පියවර හතරක් යන පුළුවන්. මත විනාඩි හතරක් යනවා දැන් අපිට තේරෙනවා. මේ රූප ධර්මේ නැත්නම් රූප කර්මස්ථානයේ හිත පවත්නකොට කාමේශා කාම සංඥාවෙන්ගෙන දෙවිල් දෙවිල් යන්නේ. නමුත් මේ රූපේ අල්ල ගන්න තමයි මේක බඳන්න. අල්ලගත්තත් නොබෝ වෙලාවකේ භාවනා කරලා භාවනා කරලා රූපයකට හිත දාපු ගමන් ඒ රූපය ගිහිල්ලා රූප සංඥා වෙන්න පටන් ගන්නවා. රූපෙක වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරි හැටියට තේරුම් ගන්න හොඳටම කමඨහන් සුද්ධ කරපු යෝගාවචර විතරයි. එයා හිතන්නේ මේ කාමේ සහ කාම සංඥා දුරුවන් කරනගත්ත මේ රූපේ නিত্য සුඛ සුභ ආත්ම කරගන්න. එතකොට ඒක ගෙවෙනකොට පශ්චාත්තාප වෙනවා. කමඨහන් වාතාවරණ දාන්නේවත් නැහැ. මොකද ඒ තරම්ම මේක බූදලිය කරගන්න. අජෝසනය කරගන්න. ඒක අභිවන්දනය කරගන්න. අභිනන්දනය කරන. නමුත් ඒක අන්තිම රූප සංඥා බවට පත් වෙන්න පටන් ගන්නවා. අන්නේ රූප සංඥා බවට පත් වෙනකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට මේ මානසික ක්‍රියාකාරීත්වය මේක හිතලුවක්ද එහෙම නැත්නම් මේක ඇත්තමද මේ මේ ප්‍රත්‍යක්ෂ කරලා අල්ලන්න පුළුවන් දෙයක්ද මේක නැත්නම් හිතලුවක්ද කියලා. එතෙන්ද තේරෙන්න පටන් ගන්නවා අපි 190 ගානක ජීවත් වෙන්නේ හිතලුවක කියලා. විශේෂයෙන් බලන්න හිත කියන හිතවි අපි පොඩ්ඩක් පොත්ත බීමක් කරොත් ඒකෙන් 100ට කීයක් හිතන දේවල්ද 100ට කීයක් හිතෙන දේවල්ද කොච්චර නොහිත හිතන්න ගියත් හිතෙන දේවල් වලින් පිරෙනවා භාවනා නොකරන එක නම් හිතෙන දේවල් උයි හිතන දේවල් උයි දෙකම හිතන දේවල් වලට දාගෙන පශ්චාත්තාප කවදා හරි තමන්න තේරෙන්න මේ පාළු පිටියේ පාළුගේ වළම් පිටින හුරු වාගේ මේ හිත අභාවිත හිතට নানা ප්‍රකාර වල්පල් හිතවිලි එනවා මෙව්වට පශ්චාත්තාප වෙන මිනිස්යාට අපායවල මදි මේක තීරුම් ගන්න මේ ඔක්කොම මේ මේ සරු පොළවේ වැවෙන තනකොළ බා. භෝග නෙවෙයි. මම හිතපුවා නෙවෙයි. එහෙම නැත්නම් හිතන දේවල් නෙවෙයි. ඉෂා කියවද්ද thought without the think කියන පොත. ඒක ඉදිරියට තියෙනවා අපි අපිට එන මගේ මනසේ රඟපාන මේ නාඩගමේ 100ට කීයක් මම දැනගෙන කරනවාද මගේ චේතනාපූර්වකව ගණන් ගන්න තරම්වත් නැහැ. ඉතින් මේ වගේ අන්තිමට අපි පශ්චාත්තාප වෙනකොට මගේ හිත හරිම නොසන්ඩාලයි නොකෑමනා දහවදුර ඡාදයක් නෑ විල්ලෙච්චාවක් නෑ බයලෙච්චාවක් නෑ නදුකින් කියලා තමන්ට මේ හිතට එන දේවල් වල පොත්තැබීමක් කරලා බලන්න කීයක් අවජාතක දරුවද කීයක් ජාතක දරුවද කියලා අපි සේරටම තාත්තයි කොටුවේ අත්සන් කරනවා ඊට පස්සේ ඒ අවජාතක දරුවන්ගේ දෙන වදේ තමයි අථානි කියලා කියන්නේ. සතිය තියෙන මනුස්සයාට බුදුහමතුරෝ දෙන්නේ ඒකායනෝ යම් වික්‍රේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන සම්තික්කමයි. දුක්ඛ දෝමන සත්‍යකමයි. ඥායස අධිකමයි. නිබ්බාන සත්‍ය සත්‍ය ක්‍රියයි යදි දං චත්තාරෝ සතිපට්ඨාන. සතිය පිහිටවල බලපං. උඹේ වේදිකාවේ රඟපාන්නේ කාගේ නාල ගන්දේ? සමහර ශෝකාන්ත සමහර දුක්ඛාන්ත බෑ එකක්වත් උඹට අදාළේ නැහැ. උඹ මේව කවදාවත් බැලුවේ නැහැ. බලන්නේ නැතුව මගේ කිව්වා. මේ වගේ රූප රූප සංඥා බවට පස්තිනොට පේන මේ හිත. එවන තමයි හිතට එන ධර්ම. ධර්මණින් අපි ගන්න නිමිටි සියල්ලක්ම අපේ හැදියාව අනුව අපේ පසුබිම අනුව අපේ සංස්කෘතිය අනුව අපිට වටපු පිස්සු කිසිම මේ ලෝකේ තියෙන දෙයක් අපිට පේන්නේ නැහැ. මේ තියෙන දේ අපි අපිට පේන දේවල් ලෝකේ ඇත්තෙත් නැහැ. රසේනම උපමා ටිකක් විතරයි. මේ ඔක්කොම නිකන් රූපක ටිකක් විතරයි. මේ ඔක්කොම අලංකාර භාෂාවක් විතරයි. ඒක නිසා බුදුදානන්දේ සඳහන් කරලා තියෙනවා පෘථග්ජනය යමක් ඇත්තේ කියන්නේ නම් ආර්යයන් වහන්සේට නැත්තේ මේ. ආර්යයන් වහන්සේට යමක් ඇත්තේ කියන්නේ පෘථග්ජනයට නැත්තේ මේ. ආරිමාංශ කෙනෙක් කිව්වොත් මේ ඕනම අරමුණක් දිහා බල නිවන් දකින්න පුළුවන්. නිවන මේ අස්පනා පිළ තියෙන කියලා. ඒ පුතඥානික කහ පාටද හතරක්ද රවුන් එකක්ද කොහෙන මට පේන්නේ බෑ. ඉතින් දන්න ධර්මයේ බුදුන්සේ අවුරුදු 45ක්ම කිව්වා. මේ මම දැන් මෙතන උතන නිවන තියෙන්නේ. ඒක අපි තාම හොයනවා. අපිට ගඳක් දැකලත් නැහැ, පාටක් දැකලත් නැහැ, හැඩයක් දැකලත් නැහැ. ඇත්තේම නැත. ආනේ හොල්මන තේරෙන පටන් ගන්නන්නේ ධම්මං යත්තා සති මුත්තං වේ. සතියෙන් යුක්තව මේ යන්නේ හොල්මනක් මේක හෙලෝග්‍රැෆික් රූපයක් මේකෙ පෙන්වන්නේ. ඇහැකින් බැලුවොත් ත්‍රිමාණයි. හැබැයි මම මැදින් අත දාන්න පුළුවන්. දැන් තියෙනවා සයන්ස් ලයිබ්‍රරි කිසු ලයන්ස් සයන්ස් මේ මියුසියම් වල පෙන්නනවා. හෙලෝග්‍රැෆික් රූප තියෙනවා. ත්‍රිමාන රූපේ. පිටින් බලනකොට හොඳට පේනවා. නමුත් මැදින් අත දාන්න පුළුවන්. අන්නේ වගේ මේ හෙලෝග්‍රැෆික් රූපයක් මේකේ තියෙන්නේ. ඒකට අපි නිමිත්ත කියලා කියන්නේ. ඇත්ත නෙවෙයි. ඇත්ත තියෙන ආලෝක කදම්බ ටිකක් විතරයි. මේක ඇත්තක් ඇත්තෙම නෑ. නමුත් බැලුව බැලමට ඒක කතා කරනවා, වැඩ කරනවා ඔක්කොම කරන්න පුළුවන්. අතලාලා බැලුවම පේනවා මොකක්වත් ඒක ඇත්තේ නැහැ කියන්නේ. අන්නේ වගේ මේ ධම්මඤ්ඤත්ත සති මුට්ට නැතුව ඒ පිහිටන ලද සතියකින් මේ මනසේ නටන රංගපෑම භූමිකාවල් ටික තියා බලන්නේ හිටියොත් කවදාකවත් හිතන්න එපා අනික් එක්කනගේ වෙන එකක් තියෙන කියලා. ඒකමයි. ඉතින් අපි ධර්මඥාතින් වශයෙන් අපි කරන්නේ මොකද්ද? අපි ඒක හේති කරනවා. අපි කියනවා මට මේක දකිනවා මට මෙහෙම හිතුණා. මම මෙහෙමයි මේක අවබෝධ කරේ. ඒකට අනිත් එක්කන කිව්වෝ. ඉතින් එහෙම තමයි අපි මේ මේ වරමුලේ නායකයා අල්ලන්නේ. එතකොට සාරත්ත චිත්තෝ වේදේති නෑ මම ධානයක් ලැබුවා කියලා සතුටු වෙන්නේ නෑ. ඒකේ එකලස ඒකට ඒක ලැබෙන්න ඕනේ. ඒක ධර්ම න්‍යායයක්. ඒක මට ලැබිච්ච එකක් නෙමෙයි. පළවෙනි ධානය දෙවෙනි ධානයට ගියා. ඒක සෝවාන් වුණා. සකදාගාමී වුණා. මේ සේරම එimhe සතුටු වෙන්න දෙයක් නෑ. මේ බුද්ධ ශාසනය විතරක් 84000ක්. නිවන් දැකලා එකම රහතන් වහන්සේනම කපාටියක් දාලා දීලා. අහලවත් තියන්නේ උයගොල්ලෝ මේ බබාව උපන්දින පාට දානවා එච්චි වාසෙච්චම් පාට දානවා එච්චි වාසෙච්චම් පාට දානවා එහෙනම් උපාග්නේ නිවන් ලැබුවම කොච්චර බුපුරන්න පාට දාගෙන එක් එක්ක පාට දාගෙන බුදුහාමගේ උගලෝ නන්දසි සමනිකේ දේවතාවෙක් කියලා මේ බුදු වුණාට පස්සේ ඔබ හන්දේ සුබ සන්තෝෂ නැති කිං ලද්දාවුස මට මොනවා ලැබුණාද සෝචති සමන කියලා එනවා ඔබ කමලාට වෙනවද කිං කීතාවස මොනව නැති වුණාද? එනක සතුටුත් නැහැ කනගාටුවත් නැහැ ඒක ටිකක් ගැළපෙනවා. ඉතින් අපි මේ රිට්‍රීට් එක කරලා යනකොට ගෙදර කට්ටිය ආපහු දැන් මොනවද හම්බුනේ කියලා? එක්ක හම්බුනායි කියලා අර මිනිස්සුන් තේරෙන්නේ නැති භාෂාවක් කියනවා මේක කෝ පාඩ දැක කහා පාඩ දැක නිල් පාඩ විචාරගොල්ල හිතනවා. අර ඊගාදරේ මහන් කියලා දෙන්නම් වැඩේ කියලා. එහෙම නැත්තම් කියනවා අයියෝ හරිම අමාරුයි. පැයට නොකා ඉන්නකොට බඩේ දැවිල්ලක් වෙනවා අයියෝ ඒකට අරමෙසි කියන අම්මා හොඳ වෙලාවට අපි ගියේ නැත්තේ ඒ නිසා මේ අපි මේ භාවනාවේදී මේ කමතාන් සුද්ධ කරන මේ කතා කරන දේවල් මේ පොඩි ළමයේ බහතෝරන කොට කරන දෙයක් මේ කිසිම දෙයක ගන්ධහර පද්ධතියක් නැහැ කියන එක විතරයි ගත යුතු දෙයක් එසා සාරත් චිත්තෝ වේදීති තංචජ්ජෝස තිත්ත දිමේ ලැබෙන ධ්‍යාන වලට මාර්ගඵල වලට බහැගෙන මම අසවලා මම මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වද ඉතින් සෝරි තමයි කිව්වට දෝෂයක් නැහැ ඒක ඇති කාටවත් නැහැ කියන්න බෑ නමුත් එහෙම කියන්න එහෙම ආඩම්බර වෙන්න දෙයක් මේක ඇත්තේ නැහැ හැම කෙනාම නිවන් දැකලා තියෙන දන්නේ නැතිකම විතරයි ප්‍රශ්නේ තියෙන්නේ මනුෂකම කියන්නේ බෑ නිවනක් එක එක්කත් හිතන්නේ. ඒකට කියන නෑ නෑ තව මට පළවෙනි මාර්ග ඥානවත් ලැබෙන්නේ නැහැ. කොහෙද මම නිවන් දකින්නේ? කියලා Tamanට තියෙන Tamanගේ තියෙන මේ වර්තමාන මොහොත වසුරු හිරන. අනේ මට සීලය තමයි අනේ මගේ ශ්‍රද්ධාව තමයි අනේ මගේ සතිය නැහැ කියලා වර්තමාන මොහොතේ තියෙන නිවන. ඒකට කියන්නේ තදංග නිබ්බුති කියලා. චිත්තක්ෂණ වශයෙන් ලැබෙන නිවන කියලා කියන්නේ වර්තමාන මොහොතේ එළඹ සිටීමද කිසිම කෙනෙක් ඒක ගැන ප්‍රමෝද වෙන්නේ නැහැ. වැඩක් නැහැ නේ ඊගා චිත්තක්ෂණ කැඩෙනවනේ. ඒ නිසා Taman ළඟ තියෙන මේ උත්තරම මනුස්ස ගුණය, උත්තරම වූ නියත නියතමානිකම, උත්තරම වූ අහිංසකකම මේ ඉගෙනගත්ත මොනවද දේවල් වලින් වතුර ඉලන්නේ ගියාම අපිට කවදාකවත් මිනිස්සෙක් වෙන්න වර්තමානයේ අර ඉස්සලා කිව්වා අපි කායි විවිකද චිත්ත විවිකේ ලබන්නේ දුන්න අනේ බෑ කොහොමද බඩ මොකද ගෙදර ගියාම ඕක නැති වෙනවනේ කියලා අර ලැබිච්ච එක නැති කරගන්න. ඒක නිසා කවදා හරි කෙනෙක් තේරුම් අරගත්තොත් මේ ආගන්තුකේ උපක්ඛිලිසේ උපක්ඛිලිට මේ හිත කොහොමද ප්‍රබස්සන. අබස්සර මිදම් බික්ක වේචිත්ත. ඒක බුදුචානන්ජි පැහැදිලිවම දේශනා කරනවා අපි හෝ වාද කෙරුවත් නැතත්. මේ පිට ගැවිච්ච පොඩි කුණු තට්ටුවක සේවල තට්ටුවක නැත්නම් මල මලකර තට්ටුවක මේක වැහිලා තියෙන්නේ. ඉතින් අපි අර ප්‍රබල තට්ටුව විතරක් දැකලා මලකට තට්ටුව විතරක් දැකලා මේ කච්චල් තට්ටුව විතරක් දැකලා යෝ මේක මලකට කාච්ච ලඩයක් කියලා කිව්වොත් උදයන්ස කියනවා ඒ අසුතවත් පුතඥයට කිසිම භාවනා ක්‍රමයක් හරියන්නේ නැහැ කියලා. අබස්සර මිදම් බික විචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨ තං අසුතවතෝ පුතුඥෝ නප්පජානාති. තස්ස අසුතවතෝ පුතුඥස්ස සමාධි භාවනා නැති වදා. අයි මේක තියෙන නැස්චාර්ත හැකියවන්නේ. කවුරු හරි දන්නවනේ මේ පිටකට විතරක් කෙල ටිකක් මද ටිකක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක නම රත්තරණක් manussකම කියන්නේ. ඒක අදහන මනුස්සයර තියෙන්නේ ඒක පොඩ්ඩක් කවුරු ගාලා දැනගන්න එක විතරයි. ඒසා ඒ මනායතනේ තේරුම් ගන්නකොට තියෙනවා manussකම ලැබෙනකොට මේ ටික ලැබිලා තියෙන්නේ. අපි වැඩිම මේක නෑ කියන උත්සාහ කරන එක. මේකට තියෙන හීනමානයි කියලා කියන්නේ. අව탁ෂීරෝ කියලා කියන්නේ. පශ්චාත්තාපය කියලා කියන්නේ. හැම දෙයකින්ම පශ්චාත්තාපය. කිසිම වෙලාවක මේ වර්තමානට එළඹීම එළඹ වාසය කිරීමම නිවනක් කියලා කිව්වොත් ආපෝ වෙන්න බෑ. ඒකට මේ දස පාරමිතාවක් පිළිලා නැහැ තාම. හේතුක ප්‍රතිසන්දි ලබන්න බෑ. දැන් මේ බුද්ධ ශාසනයක බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනය. ඒකට තවදී මධ්‍යම තලයට යන්න බෑ. ඔන්න දෙන උත්තර. ඒ දෙන උත්තරය කටිට කරන්නේ ඒ තමන් ඔළුවේ දාගන්න. අන්නේම දාන්න නැතුව මනායකනේ තේරුම් ගත්තොත් ලෝකෙ ඔක්කොම තියෙන ධර්ම විතරමයි. මේ තියෙන මුළු ලෝකෙම තියෙන මට නිවන් දකින්න. කර්ධයක් ආවත් ජයක් ආවත් සතිය දිගේ අරගෙන යනකොට මනායතනය මනායතනය වගේ මේකට වැටෙන ධර්ම ධර්මතාව වශයෙන් ගත්තොත් අපි සීරම සමානයි. අපි විහි කඳවුරු බඳගෙන කියන නෑ මම පිළිමි මම ඥානවට සමාන නෑ. මම වයසයි එනිසා මම බාලයට සමාන නෑ. මම මේ විදිහට හිමයි එහෙම නිසා වෙන්න බෑ කියලා අපි මේ පු탁 පු탁 කියලා කඩන්න හිතුවේ නැත්තම් අපි නුත් නෑ අපි ඔක්කොම එකයි. ඒක ගෝචින්ගවනේ හිටපු ස්වාමීන් වහන්සේලා කිව්වා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් කිව්වේ ස්වාමීන් අපි එක හිතින් ජීවත් වෙනවා කය වශයෙන් වෙනස්. අපේ හිතින් ජීවත් වෙන එක තමයි ධර්ම පෞල කියලා කියන්නේ. සතියින් ඉන්න හැම වෙලාවෙම අපි එකට ඉන්නේ. මොකද්ද ඔය වැද්දා එළියට ආවම ඇති වැරද්ද මේ ශිෂ්ට මිනිස්සයා හිටියද යට ඉන්නේ මස් වැද්දා. තාම ඉන්නවා. අද ලෝකේ පාලනය කරන්නේ මස් වැද්දක් නෙවෙයි. උර්ගිය ටිකක්. 50 yearsලා shape shifting උන් කැමති නෑ මෙහෙම බන කියලා උන්දෝනේ අපි හැමදාම කාමයට දාස කරගෙන පහින්දිරතාවයට බුදුරජාණන් අපිට කියලා දෙන ඔක්කොටම නම් මට දේශමාන්‍ය කරන්න බෑ උඹට කියලා දෙන්න පුළුවන් තරම් සතියෙන් හිටපන් එදාට කාගේවත් ධර්මයකට අපි යට වෙන්න ඕනේ තමන්ගේ තියෙන අහිංසකම තමන්ගේ තියෙන මේ ආධුනික මනස නියතමානීත්වය මතුනට පස්සේ කොච්චර සුන්දරද ලෝකේ. ඒක YouTube මයි ළඟ තියෙනවා. අපි හිතන මේ ලෝකේ සුන්දර කළා මම මේකේ රජ වෙන එක නෙමෙයි. හිත සුන්දර කරගත්තට පස්සේ ලෝකේ සම්පූර්ණ සුන්දරයි. ඉතින් ඒක Taman දැනගන්න ඕනේ. මේ මනස දෙන ලනු මම අරක ලැබුවා මේක ලැබුවා අනම්මනම් කියන කතා ආංශිකයි. අහිංසකම පරිපූර්ණයි. නියතමානීව පරිපූර්ණයි. වර්තමාන චිත්තක්ෂණය පරිපූර්ණයි. ඒකට අපි ලොකු ශාන්ති කිව්වේ ශාසන සම්පත්තිය කියලා. ඒක ශාසන සම්පත්තියක් අපි අපි ඔය කොහෙන කිසිම දෙයක් නෑ. ඒ සිද්ධිය මතක කරලා මේ වර්තමාන මොහොතේ තියෙන පිරිච්ච ගතිය, අහිංසකමේ තියෙන පිරිච්ච ගතිය, ඒක තමයි නිහතමානීකම පිරිච්ච ගතිය ගත්තොත් කවුද කියන්නේ? කවුරක්වත් නෑ. ඒ නිසා මේ තියෙන ගුණ ධර්ම, තියෙන පොතේ ධර්ම, තියෙන අද්දකීම් පාවිච්චි කරලා බලන්න රජෙක් වගේ මේ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න අනේ එදාට තේරෙයි මේ මනස මොන මොන කයිකතන්දර හැදුවත් ඒකින් ලනුකන් නැතුව තමයි එළඹ සිටි සීයෙන් ඉන්න පටන් අරගත්තොත් මොන ධර්මතා ආවත් එනේන ධර්මතාවයක් කරා මනස මායාකාරයක් බව අතරමං හන්දියක මැජික් පින්න මැජික් කාර්යයක් බව තේරුම් ගත්ත දවසේ ওই මැජික් බැලුවා ඇති අපි යථාර්ථයට යනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරන බලාපොරොත්තු වෙනවා සීල දිනාගම මේ යථාර්ථයේ වැටහිම පිණිස මේ ධර්ම දේශනාවත් ඔක්කොම තම තමන්ගේ අත්දැකීම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාගෙන සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා දෛය විපුරුෂ පරිදි මේ අදාගත චාරිත්‍රය හැටියට උනාංශ වලට කරගනිමු එත්තාවතාචාති ගාථාසජ්ජහනා කිරීමෙන් සිය ලෝකවාසී සත්‍යයන් සමග මේ කුසලයේ හදාගදා ගැනීම සඳහා එත්තාවතාච නම්බේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච නම්බේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාජනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තමනුභෝදිत्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගමහිද්దికා පුඤ්ඤන්තමනුභෝදිत्वा චිරං රක්ඛන්තු සිදුමනාදී ජීවත් කරගන්න ඉදං හෝ ඥාතියේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන ආහිවාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමු සදා සමාගමු හෝතු යාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්ත්‍ය සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කවිතබ්බං සුපත්තිත්තා සුපත්තිත්තා සුපත්තිත්තා විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ධග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්තා සුපත්තා